නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ඔව් අදත් අපි එන්නේ තවත් නමෝ බුද්ධාය වැඩසටහනක් සමග තමයි දැන් මේ නමෝ බුද්ධාය වැඩසටහන තුලින් මම හිතන්නේ පසුගිය සති කිහිපය තුලදී අපි මාතෘකාවන් යම් කිසි විදිහකට පෙළ ගැසීමේදී අප පටන් ගත්තේ නීවරණයන්ගෙන් පටන් කොහොමද සතිය පිහිටවා ගන්නෙ කියලත් විරිය එකතු කරගන්නේ කොහොමද කියලා ප්‍රඥාවත් සමග ඒ එක්කම සමාධිය කොහොමද ශ්‍රද්ධාවත් එක්ක මේ සතියෙන් තමයි මේ සියලු දේ කොහොම සමතුලිතතාවයක් ගෙනගෙන අපි මේ ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන එක ගැන. ඉතින් ගිය වතාවෙත් අපි කතා කරේ මේ සතිය සම්බන්ධව කතා කරන ගමන්මත් කොහොමද ඒක සමාධිය කරාගෙන යන්නේ කියන එකත් විතක් ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා යන වශයෙන් අපි කතා කරන අතර අපි වැළුවෙත් නිමිත්තයන් කියන්නේ මොනවද මේ අවශ්‍යතාවයන් තියනවාද මේ නිමිත්තයක් ඇති කරගන්න බැරි වුණොත් සත්වබොජ්ජංගයන්ට යනවාද එහිදී ධර්ම විජය කරනවාද ඒ කියන්නේ තමා තමා විතින් විශ්ලේෂණය කරගෙන එහි තියෙන තියෙන දේ ඇයි තමාට මේ අත්පත් කරගන්න බැරි වුණේ අපහසුතාවයන් මෙනෙහි කරමින් කුමක්ද යන්න තමාගේ සිතින් එය මෙනෙහි කරගෙන එය ප්‍රත්‍යක්ෂ කරගන්නවාද කියන එක ගැන තමයි අපි ගිය වතාවෙත් කතා කරේ. මම හිතන්නේ මේ වැඩසටහන තුලින් මෙතෙක්කල් සාර්ථකත්වයේ රැඳී තිබෙන්නේ මේ සරල ලෙස ඔබට මේ ධර්මය ධර්ම ඥානෙ ලබා ගන්න හැකියාවක් මේ ප්‍රවේශයක් හැටියට මේ වැඩසටහන තුලින් හැකි වුණා කියලා. මොකද ඒ සඳහා තමයි මම හිතන්නේ අද වෙනකොට විශාල සංඛ්‍යාවක් අපිට ශ්‍රාවකයන් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඒ කියන ගමමත් මම මතක් කර දෙන්නත් ඕනේ අපේ කිරිපත්ගුරු ඥානানন্দ ස්වාමින් වහන්සේ තමයි මේකට මුලපිරුවේ අපිට මේ සාර්ථකත්වයේ රඳාපවතින්නෙත් උන්වහන්සේගේ ඒ ධර්ම දේශනා සරල වශයෙන් කීමත් ඒ අපිට වටහා ගැනීමේ පහසුවත් එතන දෙකම එතන රැඳිලා තියෙන හන්දයි. ඉතින් අන්න මෙතනදී අපි විශේෂයෙන්ම සංකීර්ණ තැන් බෞද්ධ ධර්මයේ තියෙන සංකීර්ණ තැන් ඉතා පහසුවෙන් අපිට ලබා ගැනීමත් වටහා ගැනීමටත් උපයෝගී කරගන්න මාර්ගයක් හැටියට තමයි මේ වැඩසටහන මම හිතන්නේ ඒ උන්වහන්සේගේ මූලිකත්වයෙන් අපිට මේ දායද කරලා දීලා තියෙන්නේ ඒක මහ ගුපිනක් අපි සියල්ල සියලු දෙනාටම ඒ උන්වහන්සේගේ ඒ අවස්ථාව අපිට උදා කර ගැනීමට හැකියාව අපිට ලැබුණාට. ඉතින් මම හිතන්නේ අදත් වැඩසටහන අපි ආරම්භ කරමු අපි දැන් මේ අපි බැලුවා රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙසේ දෙයක් කියලා ඒකම බැලුවා කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා ඒ සිහිය අපි ගත්තොත් එහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගේ අපි ගත්ත සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා සති ඒ තමයි අපි ගත්තේ සතර සතිපට්ඨානයන් එහි තියෙන ගුණාංගයන්, ඉමහත් ගුණාංගයන් එහි තියෙන විශේෂයම අත්‍යවශ්‍ය ලක්ෂණ පවා අප ස්වාමින් වහන්සේ අපිව දැනුවත් කරා. ඉතින් අදත් ඒ සම්බන්ධව අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ඉතින් මේ වැඩසටහන පටන් ගන්න ප්‍රථමව මම අප කිරපත්ගොඩ ඥානන්ත ස්වාමින් වහන්සේගෙන් අවසර කියා මා අවස්ථාව ලබා ගන්නවා. ඉතින් අපි අද වැඩසටහන ආරම්භ කරමු මෙතකින්. ඉතින් ස්වාමින් වහන්සේ දැන් අර ගිය වතාවෙත් අපි කතා කරගත්තා වගේ දැන් අපි දකිනවා ඔය කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන ඒ ආකාරයේ පෙළ ගැසීම අපි දකිනවා. මෙතන සොයනසේ වැදගත් තියෙන සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා මේ සංකාර සංස්කාරයන් කියන එක. මේ පිළිබඳව ගතොත් ස්වාමීනාසේ දැන් අපි දන්නවා කාය සංස්කාර චිත්ත සංස්කාර කියලා තියෙනවා. එතකොට ස්වාමීනාසේ දැන් මේ පිළිබඳව අපි මුලදීම කායනුපසනාවේදී අපි බලනවා මේ තියෙනවා මේ කය හැටියට අපි ගන්නවා මේ සාමාන්‍ය තියෙන භෞතික ශරීරයත්. එතකොට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමත් කයක් හැටියට. මොකද සමූහයක් හැටියට තමයි මේ මේ දෙක එකක් මත බැඳී සිටින ගතියක් ගැන කතා කරනවා. එතකොට චිත්ත සංකාර ගැන කතා කරනොත් ඒකසම තමයි ඒකත් වෙන්නේ ඒ බැඳීමක් හිතන ඇති වෙන ඒ කියන්නේ ප්‍රීති සුඛ ඒ අවස්ථාවවලදී. ඊට පස්සේ අපි බලනවා චිත්ත පටිසංවේදී කියන தത്വයටත් එනවා. ඒතකොට සංස්කාරයන් නැති වෙලා ඒ පටිසංවේදී කියන தത്വයට එනවා. මම ඉච්ඡරයන් නැතුව ස්වාමීන් වහන්සේ මේ සංස්කාරයන් කියන එක මොකද අපි දකිනවා මෙතන පටිච්චසමුප්පාදෙත් තියෙනවා මේ මේ සංස්කාරයන් එකකට එකක් බැඳීමක් තියෙනවා මේකට තමයි හේතුව මේක අපි අර ඉංග්‍රීසියෙන් උත් කියනවා කන්ඩිෂන් කන්ඩිෂන කන්ඩිෂන් කියලා ඔහොම ඉතින් මේකේ පොඩි ගැටලුවක් තියෙනවා මතුවෙනවා මේක එකක් හැටියට සලකනවා දැන් අපි බලනවා කාය ගැන ගත්තොත් මේ ආශ්වාස ප්‍රාශ්වාස සහ භෞතික එක දෙකක් හැටියට අපි මෙනෙහි කරගatiya යුතුයිද මොකද කායानुපස්සන වේදනාපස්සන චිත්තානුපස්සන තියෙනකොට මොකද නාම රූප හැටියට අපි වෙන් කරලා ගන්න ඕනේද නැත්නම් කොහොමද මේක අදහස් කරන්නේ සංස්කාරයන් කියන්නේ කුමක්ද කියලා ස්වාමීන් වහන්සේට අපිට පොඩ්ඩක් වටලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ හ්ම් නමෝ බුද්දාය ඔය ප්‍රශ්නේ ඉස්සෙල් අපි විග්‍රහ කරගමු ආනාපාන සතියේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඉස්සෙල්ලා ඔන්න සු සතෝ අස්ස සති. ඔහු සිහියෙන් හුස්ම ගනී. සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම හෙලයි. දැන් අපි මේ ආනාපාන සතියේ සියල්ලෝම කලි අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා නීතියක් නැහැ. අපි ඒක විශේෂයෙන්ම ආරම්භයේම තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද හේතුව සමහර කෙනෙක් හිතන්න පුළුවන් ආනාපාන සතිය අපි අනිවාර්යයෙන්ම කළ යුතුමයි කියලා. මොකද අපි ඒකම හැමතිස්සෙම ඉස්මතු කරන නිසා. නමුත් ඒක අපි ඉස්මතු කරන්නේ එතන පොදුවේ ගන්න තියෙන කාරණයක් නිසා. එතකොට ඒක කියනවා ඊට පස්සේ දීගං වාස සම්තෝ දීගං ආස සාමිති පජානාති. දීර්ඝව ආස්වාස කරද්දී දීර්ඝව ආස්වාස කරන බව දැනගනි. රසං ආස සම්තෝ රසං ආස සාමිති පජානාති. දීග කෙටිං ආස්වාස කරද්දී කෙටිං ආස්වාස කරන බව දැනගනි. ඊළඟට තියෙනවා එතකොට අපිට පේනවා දීර්ඝව ආස්වාස කිරීමකුත් තියෙනවා. දීර්ඝ ප්‍රශ්වාස කිරීමකුත් තියෙනවා. කෙටියෙන් ආශ්වාස කිරීමකුත් තියෙනවා. කෙටියෙන් ප්‍රශ්වාස කිරීමකුත් තියෙනවා. ආශ්වාස කියලා කියන්නේ හුස්ම ඉහළ ගැනීම. ප්‍රශ්වාස කියන්නේ හුස්ම පහළ හෙලීම. එතකොට දැන් සාමාන්‍ය අපේ ජීවිතය අපිට වේගෙන් වේගින් සිද්ධ වෙන්නේ හුස්ම ඉහළ පහළ ගන්න එක ටිකක් මහන්සි වුණාම. එහෙම නැත්නම් අපිට ඒක සාමාන්‍ය විදිහට යනවා. අප නිින්ද යාගෙන ඉන අවස්ථාවක වගේ නම් බොහොම ටිකක් බොහොමත්ම සාමාන්‍ය වෙලා යනවා. දැන් භාවනාවකට අපි යෙදුනට පස්සේ දැන් භාවනාව තුළ අපි ආස්වාස ප්‍රස්වාස සිහියෙන් කරන්න පටන් ගත්තාම ඒ සිහියෙන් කරගෙන යද්දී මේ වෙනස්කම තමයි අපිට ඉස්සෙල්ලාම අහුවෙන්නේ. සිහිය පිහිටනකොට. ඒ කියන්නේ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඔන්න ඉස්සෙල්ලා පුහුණු වෙන්නේ ඕක. එතකොට සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා කියන කාරණේ කරගෙන යනකොට ඊට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නෙ දිග හුස්මක් ගියාද දිග හුස්මක් හෙළුවද පොඩි කෙටි හුස්මක් ගත්තද කෙටි හුස්මක් හෙළුවද කියන කාරණේ තමයි යාට ඉස්සල්ලාම තේරෙන්න පටන් ගන්නෙ. එතකොට ඒකට තියෙන්නේ කොහොමද? දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති සික්කති. එතකොට දීර්ඝ ආශ්වාසයක් කරනවා දීර්ඝ ආශ්වාසයක් කරන බව දැනගන්නවා. දැනගන්නවා කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා සබ්බ කාය පටිසංවේදී. සියලු කය දැනගෙන පටිසංවේදී කියන සිල්ලු කය තේරුම් ගනිමින් ආස්වාස කරනවා කියලා හික්මෙන්න ඕනේ කියනවා. සබ්බ කාය කියන. සබ්බ කාය. එතකොට මේ සබ්බ කාය කියන එක එක එක ආචාර්ය සම්ප්‍රදායවල එක එක විදිහට විස්තර වෙනවා. එතකොට සබ්බ කාය කියලා සමහර අය කියනවා මෙතනින් හුස්ම ගත්තාම හුස්ම මෙහෙම යන හැටි මෙතනටත් බලලා නාභිය ළඟින්ම ඉවර වෙනවා බලන්න ඕනේ කියනවා. ඒ හුස්ම ගත්ත එක. ඊට පස්සේ නාවියලගෙන් ආයෙ පටන් අරගෙන ආයෙ මෙහෙම එලිටිනවා බලන් දෙනවා. ඒ කියන්නේ මෙහෙම දිගටයි මෙහෙම දිගටයි බලන්න ඕනේ කියනවා. එතකොට තවත් සමහර සම්ප්‍රදායන් උගන්වනවා. දැන් විශේෂයෙන් මේක තියෙනවා මේ අභිධර්ම පිටකේ. අභිධර්ම පිටකේ එක එක්තරා අවස්ථාවක එක තියෙනවා මේ විභංග නාසිකාග්‍රේ තබාගත යුතුයි කියලාම වචනේ තියෙනවා. එච්චරයි. මෙතන තියෙනවා. එතකොට යා ආස්වාස ප්‍රස්වාසයේ නාසිකාග්‍රේ තබා ගත්තොත් ඒ කියන්නේ මේ නහස් නාසයේ අග වගේ එයාගේ අවධානය. ඒ කියන්නේ පරිමුඛං සති කියන පරිමුඛං සතින් කියන එක තමයි ඒකේ නාසිකාග්‍රය කියලා ඒක විස්තර වෙන්නේ. ඒත් එහෙම එකක් එයා කරගත්තොත් එතකොට දැන් ගොඩක් දෙනෙක් එතනදී පැටලෙන්නේ නාසිකාග්‍රයේ එයා එකපාරට එතනදී මේ හිත තියන්න ඕන කියලා හිතනවා. හිත නෙමෙයි ගන්න අවධානය. එතකොට අවධානය එතන යොමු කරගන්න සමහර කෙනෙකුට එතනට අවධානය යොමු කරගන්න කිව්වොත් ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ කොහොමද? දැන් මේ අවධානය යොමු කරගන්න හිතෙන්නේ. මම හිතෙන් යොමු කරගන්න නැතුව ඇස් දෙකෙන් යොමු කරගන්න හදනවා. එතකොට ඇස් දෙක මේව එකට ලං වෙනවා. අන්න එතකොට ඇස් කැක්ක මොළු කැක්ක මේනවා. සමහර යාන්තම් ඇස් අරගෙන තියන්නත් කියලා සමහර. නෑ එහෙම ඕනේ. දැන් S2 S2 සම්බන්ධ කරගන්න නැතුව නිකම් දැන් S2 අපි කියමු S2 වහගෙන S2 තමන් S2 ඉදිරියෙන් තියාගන්නවා. ඒ කියන්නේ ඉදිරි අරමුණකට S2 තියාගන්නවා. S2 නෙමෙයි ආධානය තියෙනුනේ තමන්ගේ සිහිය. සිහිය තමයි මෙතනට ගන්න ඕනේ. ඒතර සිහිය එතනට ගන්න සමහර කෙනෙක් S2 ලං කරනවා. ඔන්න ඔලුක එක්ක වෙනවා කියනවා. ඔන්න S2 එක්ක වෙනවා කියනවා. ඒක ඔලුව තද වෙනවා කියනවා. ඒක වෙන්නේ කයට වීර්ය ගන්නවා. එතකොට කයට වීර්ය අරගෙන නෙමෙයි ඒක කරන්නේ. ඒක කරන්නේ සිතට වීර්ය අරගෙන. එතකොට සිතට වීරිය ගැනීමේදී තමයි සිහිය මෙතන තියා මේ මෙතන තියාගන්නවා කියලා අපි විවහාර කිව්වට එහෙම තියාගන්න බෑ. අවධානය යොමු කරගන්නවා. අපි එහෙම කියමු. මොකද හදිසිය අපි මේක පැහැදිලි කරන්න ඕනේ. මොකද මේ පැහැදිලි කරන එක දිහා මේ පැහැදිලි කරන එක ඔස්සේ සමහර කෙනෙක් මේක පුරුදු කරන නිසා. එතකොට අර ඒකේ නා දැන් දැන් අවධානය අවධානය යොමු කරගන්න ඕනේ කියන කාරණේට අවධානය යොමු කර ගැනීම පිණිස මොකද කරන්නේ දැන් මෙතන සිහිය පිටව ගන්න ගිහිල්ලා ඇස් දෙක මෙහෙම ලං කර ගන්නවා ඇස් කළු ඉංග්‍රියා දෙක ලං කරගත්තාම අමාරු වුණට ඒක ඇති කර ගන්න ඕනේ දැන් ඇස් දෙක වහගත්ත කිමෙයා දැන් අපිට මෙතන මොකක් හරි තියෙනවා කියලා හිතාගෙන ඒක ඒක එච්චර යන්න ඕනේ නෑ ඒ අවධානය එතනට ගන්න ඕනේ නෑ මෙතන මෙතනට අවධානය යොමු කරගෙන උස්ම පහර ගැන කල්පනා කරාම මෙතන මෙයාට උස්මේ ආරම්භයයි ඉවර වෙනකම්ම සිහි තියාගන්න පුළුවන්. හෙලන්නත් පුළුවන්. එතකොට සමහර කෙනෙකුට එහෙම කරගෙන යද්දී ඊළඟට තියෙනවා සබ්බ කාය පටිසංවේදී කියනවනේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ගුරුසුට දැනෙනවා. දැන් සාමාන්‍ය තියෙන ආස්වාස ප්‍රස්වාස වලට වඩා දෙකට අපි කියන්නේ ගොඩාක් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වුණාම තමයි සම්පූර්ණ ආස්වාසය තේරෙන්නේ. එතකොට තමයි සමහරු කියන්නේ යාට නිකන් ලොකු බටයකින් හුස්ම ගන්නවා හෙලනවා වගේ වතුර පාරක් යනවා එනවා වගේ ඔය කියන්නේ ඒ අරමුණ මෙනෙහි වෙන ආකාරය. ඕකට තමයි සමහර කෙනෙක් නිමිත්ත කියන්නේ. එතකොට අරමුණ මෙනෙහි වෙන ආකාරය. එහෙම කරාම එහෙම දිගටම කරගෙන යනකොට ඕක ඊළඟට තියෙනවා පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිත සිකේතොන්න කාය සංකාර කියන වචනේ එනවා. ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාස කරද්දී කාය සංස්කාරය සංසිඳවනවා කියනවා. කාය සංස්කාරය සංසිඳුණා කියන්නේ මේක කෙනෙකුට පැටලෙන්න තියෙන තැනක්. ඒ කොහොමද? දැන් මෙහිම ආස්වාස ප්‍රස්වාස කරගෙන යනකොට ඔන්න දීර්ඝ හුස්ම ගන්නවා, දීර්ඝ හුස්ම හෙලනවා. කෙටියෙන් හුස්ම ගන්නවා, කෙටියෙන් හුස්ම හෙලනවා. ඔහොම ගිහිල්ලා ටික ටික යා එතකොට යාගේ සිත ඒකේ ඒ බාහිර අරමුණු වල යන්නේ නැතුව ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණේම සිත රඳා තියෙනවා නම්, රැඳිලා තියෙනවා නම් ඒ රැඳිලා තිබීම හේතුවෙන්ම මේක ප්‍රකට වෙන්න ගන්නවා. ඒ කියන්නේ හුස්ම වාර හොඳට තේරෙන්න ගන්නවා. මේ තේරෙන්න ගන්න එක ඊට පස්සේ අර කෙටි කෙටිනුත් වෙනවනේ. ඔව්. දීර්ඝවත් වෙනවා කෙටිනුත් වෙනවා. මේක එකපාරට නොදෙන යන්න පුළුවන්. නොදෙන ගියාම ආස්වාස පාස්වාස නැහැ වගේ. ඒ කියන්නේ හොයන්න බෑ. ආස්වාස පාස්වාසයක් තියෙනවා කියලා හොයන්න බෑ. නැහැ වගේ වෙන්න පුළුවන් කෙනෙකුට. ඉතින් එහෙම වුණොත් එයා හිතන එයාගේ භාවනාව ඒ කොටස සම්පූර්ණයි කියලා. ඒක සම්පූර්ණ වීමක් නෙමෙයි. මොකද දැන් ඒ විදිහට නොදෙනින්න දිගටම කළොත් ඊට පස්සේ වෙනවා පොඩි ප්‍රශ්නයක්. මේ සිහිනුවන පවත්තන ස්වභාවය සැඟ වෙනවා. සැඟ වුණාම එයාට මුකුත් වඩන්න බෑ. ඊට පස්සේ එතන මේ භාවනාව අඩාල වෙනවා. සැඟ වෙනවා කියන ස්වාමීන් වහන්සේ සැඟ වෙනවා කියන්නේ දැන් එතන නොදෙනියන්න පුරුදු කරනවා ඊට පස්සේ. දැන් දැන් නොදෙනියනවා. දැන් පහසුයි ඒක. ඊට පස්සේ මේ කයත් ටික ටික නොදෙන යන්න ඉඩ තියෙනවා. ඒ කය දන්නෙත් නැහැ. එතකොට එයා නිින්ද ගියා වගේ මුකුත් දන්නේ නැහැ. එතකොට එයා ඒක රැවටෙන්න පුළුවන් මේක මේක දිනුවක් කියලා. ඒක දිනුවක් නෙමෙයි. එතකොට මේ වගේ අර ආස්වාස ප්‍රස්වාස කරගෙන යනකොට දැන් අපි කියමු යාට මේ දැන් ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණයෙන් දැනෙන්නේ නැතුව ගියා. දැනෙන්නේ නැතුව ගියාම යා කරන්න ඕනේ ඒ දැනෙන්නේ නැති එක ගැන මෙනෙහි කරන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස කලින් මෙනෙහි කළේ යම් විදියකින්ද? ඒ විදියටම ආස්වාසයක් ප්‍රස්වාසයක් කිය කියා මෙනෙහි කරමු. එතකොට උදරයට අද්දක තියලා මොකක් කරගන්න හැකියිම පටලව ගන්න කිසි දෙයක් නැහැ. එහෙම පැටලෙන්න කිසිම දෙයක් නැහැ මේකේ. මේකයක් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා තේරුම් අරගන්න විතරයි තියෙන්නේ. දැන් සමහර කෙනෙකුට වෙන්නේ මොකද්ද? දැන් ওই ආස්වාස ප්‍රස්වාස කරගෙන යනකොට දැන් ඔයගේ ගුරුසුට තේරෙන්න ගන්නවා. අරගෙන ඔක සිවුම් වෙලා සිවුම් වෙලා එකපාරට වෙච්ච දෙයක් නැතු වෙනවා. උස්ම. එතකොට යා කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් හිත උද්දච්චයට වැටෙනවා. වැටිච්ච ගමන් ආයේ ආස්වාස ප්‍රසවාස තේරෙනවා. හැබැයි අර විදිහට වෙන්නේ නැහැ. ඇයි හිත සැලෙනවා ඊට පස්සේ. ඉතින් ඒ වගේ නොවෙන්න වේලසනේ මේ කරුණු කාරණා දැනගන්න ඕනේ. එතකොට දැන් අපිට මේ විදිහට ආස්වාස ප්‍රසවාස නොදැන ගියා කියන්නේ. එතකොට එයා ආයමත් ආස්වාසය ප්‍රස්වාසයක් එක මෙනෙහි කරන්න ඕනේ. එතකොට එයාගේ අවධානය කලින්ට වඩා ගැඹුරට යනවා. ඒ කියන්නේ කලින් ප්‍රකට වෙච්ච දෙයක් නෙමෙයි කලේ. දැන් ප්‍රකට නොවෙච්ච දෙයක් මෙනෙහි කරන්නේ. ඒතර ප්‍රකට නොවෙච්ච දෙයක් ප්‍රකට වීම පිණිස මෙනෙහි කරන්නේ. එතකොට බොහොම සියුම් ආය මෙනෙහි වෙන්න පටන් ගන්නවා. එතන තමයි අල්ල ගන්න ඕනේ ආයෙත්. එතන තමයි සමාධිය වැඩෙන්න උදව් වෙන තැන. ඒ විදිහට ආස්වාස ප්‍රස්වාස මම මේ කියන්නේ අර ආනාපාන සතිය පුරුදු පුහුණු කරන කෙනාටයි. එතකොට ඒ විදිහට කරන්න ඕනේ. එතකොට ඕකේ ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නේ මේ සංස්කාර කියන වචනේ මේකේ පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. මට මතකයි මේ විසාක කියන මේ උපාසකට තමයි ධම්මදින්නා කියන භික්ෂුණිය, ඒ කියන්නේ යාගේ පූර්ව මේ යාගේ ජීවිතේ ධම්මදින්නා භික්ෂුණියගේ ස්වාමියා, ඒ ස්වාමියා අනාගාමී වෙලා හිටියේ. ඒ කියන්නේ බිරිඳ වෙලා හිටපු ධම්මදින්නා අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුණියක්. උන්වහන්සේලා එතුමියගේ ධර්ම සාකච්ඡාවක් තියෙනවා චුල්ල වේදල්ල සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ. වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව. ඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් අහනකට අනිත් එක්කෙනා උත්තර දෙනවා. දැන් අපිට පේනවා මේ රහතන් වහන්සේලා ධර්ම කතාවේ යෙදිලා තියෙනවා. ඒ ඒ ධර්ම කතාවේ දැන් සාමාන්‍යයෙන් අපි ධර්ම සාකච්ඡා කරන්නේ නොදන්නා දෙයක් අහගන්නනේ. එහෙමයි. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ මොකෝ මේ ධර්මයේ පිළිබඳ සැකැවිල්ලද නෑ අන්‍යයන්ගේ හිතසුව පිණිස තමයි ඒක කරන්නේ. එතකොට මේ ධම්මදින්න හරි ලස්සනට විස්තර කරනවා ආස්වාස ප්‍රස්වාස. ඒ කියන්නේ හුස්ම ගැනීම හෙලීම අපි කරන්නේ ශරීරයක. ශරීරයක් තුල තමයි හුස්ම ගන්න හුස්ම හෙලන්නේ. එතකොට ශරීරය කිව්වේ කය. එතකොට කයත් එක්ක හුස්ම ගැනීමත් බැඳිලා තියෙනවා. හුස්ම හෙලීමත් බැඳිලා තියෙනවා. කයත් එක්ක බැඳී තියෙන නිසා කාය පටිබද්ද. කයත් එක්ක බැඳී තියෙන නිසා ආස්වාස ප්‍රස්වාස දෙකට කියනවා කාය සංස්කාර කියලා. එතකොට ඊළඟට මේ සිතත් එක්ක බැඳිලා තියෙනවා හඳුනා ගැනීමයි විදීමයි කියන දෙක. සංඥා වේදනා. දැන් අපි ගත්තොත් ඔය චිත්ත චිත්තානුපස්සනාවේ තියෙනවනේ චිත්ත සංකාර පරිසංවේදී කියලා. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ සමාධියක් වැඩුණාට පස්සේ ඒ සමාධිය තුල එයාට හොඳට මේ සමාධිය තුල ගොඩාක් දැනෙන්නේ විඳීම. පීතිසුඛ පීතිසුඛ ආදී. ඉතින් ඒවා ඒවා චිත්ත සංකාර. ඉතින් ඒවා ප්‍රකට වෙනවා එයාට සමාධිය තවදුරටත් දියුණු කරන්න දියුණු කරන්න. ඊට පස්සේ චිත්ත ඊට පස්සේ ඒවා තමයි ටික ටික ඒවා මේ චිත්ත මේ සිතට සංවේදී වෙන ඒවත් ටික ටික අඩු වෙලා යනවා. දැන් හතරවෙනි ධ්‍යාන වෙනකොට තනිකර උපේක්ෂාවනේ තියෙන්නේ. එතකොට එතකොට අපිට තේරුණා මේ එකක් එකක් ගානේ අත්දකින්නවා. ඒ ශ්‍රාවකයා. එතකොට දැන් සංඥා වේදනා දෙකට චිත්ත සංස්කාර කියලා කියන්නේ සිත හා බැඳී තියෙන නිසා. ඊළඟට මේ මනසින් අපි කල්පනා කරනවා යමක් කියන්නේ ඉස්සර වෙලා. ඔව් ඒ කල්පනා කරන ඒක තමයි අපි කියන්නේ. ඒකට කියනවා වචී සංස්කාර එතකොට දැන් ඒ විදිහට සංස්කාර විස්තර වෙනවා. වචී සංස්කාර කොච්චර උපයෝගී වෙනවද සොයනස ඔය කාය වචී සංස්කාර උපයෝගී වෙන්නේ ප්‍රථම ධානය දක්වා. මොකද දෙවෙනි ධානයට යන්නේ වචී සංස්කාර නිරුද්ධ වෙලා. එතකොට අර මානසිකාරයේ දිගටම තියෙනවා. දැන් දැන් මම කිව්ව මතකද මහතෙන් මම කිව්වා දැන් අර නොදෙන යන්න ඒ නොදෙන යමේ අවාසිය මොකද්ද? මානසිකාරය කරන්න බැරි යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මනස ඒකට පුරුදු වෙනවා. දැන් ඕ දැන් අපි ගම්මු අපි මේ ජීවිතේ බුලත් ටිකක් කන්න පුරුදු නැහැ. බුලත් ටික මේ සසර පුරුද්දක් නෙමෙයිනේ. බුලත් ටික අපි හැපුවා. ඔය හපනකට අපිට මේකට ආසාව ඇති වුණා. ඊට පස්සේ බුලත් ටික පුරුදු වුණා. බුලත් ටික නැතුව බෑ. එතකොට අපිට පේනවා මේකත් පුරුද්දකට වුණාම ඊට පස්සේ කයත් ඇබ්බැහි වෙනවා. හිතත් ඇබ්බැහි වෙනවා. මේ වගේ මේ මේ මනස පුරුදු වෙන දෙයට තමයි යන්නේ. දැන් ආස්වාස ප්‍රස්වාස ආදී භාවනාවක් වුණත් අපි පුරුදු කරන්න ඕනේ. පුරුදු කිරි පුරුදු කරපු ධර්මයට තමයි දැන් මෛත්‍රී භාවනාව කියවගෙන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා යානි කතා, වත්තු කතා, අනුට්ඨිතා, පරිචිතා, සුසමාරද්ධා. ඒ කියන්නේ යානි කතා කියන්නේ යානාවක් වෙන්න. ඒ කියන්නේ හැම හැමතිස්සෙම යන යන තැන තමන් පුරුදු කරගෙන ඉන්න ඕන කියන එක. ප්‍රධාන දෙයක් කරගෙන තියාගන්න වස්තු කතා. අනුට්ඨිතා ඒ තමන් එක්කම පවත්වන්න ඕනේ. පරිචිතා මනමින් ප්‍රගුණ කරන්න ඕනේ. සුසමාරද්දා ඊටා හොඳින් ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කිරීම තුළ තමයි ඒකේ හැකියාව එන්නේ. ලෝකෙ ඉතින් ඕනම දෙයක් සම්බන්ධයෙන් එහෙමයි නේද? ඉතින් ඒ නිසා මේ මාන සමූහයක් හැටියට තමයි එතකොට එතකොට සමූහයක් හැටියට වෙන් කරවීමක් ඉන්නේ ආසරූප හැටියට නෑ නෑ නෑ එහෙම කරන්න යන්න ඕනේ අවශ්‍යතාවයක් නෑ නෑ නෑ මොකද හේතුව දැන් අපි මේ කතා වෙන්නේ සමාධියක් ගැනයි විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම දැනගෙන සිටිය යුතු එකක් මේ ලෝකේ දැන් මේ වෙද්දී අපි දන්නවා මෙඩිටේෂන් කියලා දැන් බටහිර රටවල එක එක දේවල් පුරුදු කරනවානේ. එක එක දේවල් යනවා. නමුත් අපිට හරි පැහැදිලි ඒවැ ඉලක්ක බොහොම ළඟ ඉලක්ක තියෙන්නේ. දැන් ඔය TM භාවනාව එක එක ඒවා තියෙන ලෝක ප්‍රකට වෙච්ච දේවල් තියෙනවනේ. ඒ චූටි චූටි නිකන් විඥාවලට තමයි ඉලක්ක කරගෙන තියෙන්නේ. මේ ජීවිත අවබෝධයක් වෙනස නෙමෙයි. දැන් බුදුරජාන් වහන්සේ යම් සීලයක් පැනෙවුවද ඒ සීලය පනවලා තියෙන්නේ ජීවිතයට පිළිසරණ පිණිස. යම් සමාධියක් පැනෙවුවද සමාධිය පෙන්වා දෙලා තියෙන්නේ ජීවිතයට පිළිසරණ පිණිස. යම් ප්‍රඥාවක් පැනෙවුවද ප්‍රඥාව පනවලා තියෙන්නේ ජීවිතයට පිළිසරණ පිණිස. හරි ලස්සනයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔය ප්‍රථම අර භික්ෂුන් වහන්සේලා 61ම 69ට ධර්මයේ දේශනා කරන්න කියලා කිව්වනේ. ඊට කලින් කියනවා මහණෙනි කරුණු හතරක් අපටි වේදා අනනුබෝධා. ඒ කියන්නේ ප්‍රතිවේද නොකල නිසා අවබෝධ නොකල නිසා ඔබටයි මටයි සසර යන්න වුණා කියනවා. කියලා මේ කරුණු හතරට පෙන්වන්නේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්තිය. මෙන්න මේ හතර ප්‍රතිවේද නොකළ නිසා යන්න ඕනේ කියනවා. මේ හතර සාක්ෂාත් නොකළ නිසා කියනවා. දැන් මේ හතර සාක්ෂාත් කරපු නිසා යම් දිව්‍ය හෝ දිව්‍ය හෝ මානුෂීය හෝ යම් බන්ධනයකද ඒකෙන් මම නිදහස් වුණා ඔබ නිදහස් වුණා කියනවා. එතකොට අපිට හරි පැහැදිලි බුදුරජාන් වහන්සේ සීලයක් පනවලා තියෙනවනම් ඒ සීලය පනවලා තියෙන්නේ මොකේදද? සමාධියක් ගැන උන්වහන්සේ විස්තර කරනවා නම් සමාධි විස්තර කරන්නේ මොකේදද? කුමක් පිණිසද? ප්‍රඥාව උන්වහන්සේ විස්තර කරන්නේ කුමක් පිණිසද? ඊළඟට විමුක්තිය කුමක් පිණිසද? ඒ කියන්නේ මේ හැම එකක්ම තියෙන්නේ මේ මේ සංසාරයෙන් ඈතර වීම පිණිසයි. එතකොට එහෙම මේ ලෝකයේ දැන් අපි ගත්තත් ලෝකේ විවිධාකාර ආගම් තියෙනවනේ. විවිධ දර්ශන, විවිධ මතවාද, විවිධ විග්‍රහ තියෙනවනේ. ඒ මොනවා විස්තර කර කර බැලුවත් බුදුරජාණන් වහන්සේ තමයි පරිපූර්ණ වූ සමාධියක්, සීලයක් විස්තර කළේ. පරිපූර්ණ වූ සමාධියක් විස්තර කළේ. පරිපූර්ණ වූ ප්‍රඥාවක් විස්තර කළේ. පරිපූර්ණ වූ විමුක්තියක් විස්තර කළේ. මොකද හේතුව ඒක සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට විතරයි මේ විදිහට ගෝචර වෙන්නේ. වෙන කෙනෙකුට එහෙම නැහැ. දැන් අපි ගත්තොත් සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන බාහිර ඍෂිවරුන්ට එහෙම පොඩ්ඩක් එක කොටසක් කොටසක් වගේ අහු වෙන්න පුළුවන්. නමුත් මේක පරිපූර්ණ වශයෙන් අහු වෙන්නේ නැහැ. පරිපූර්ණ වශයෙන් අහු නොවන නිසා ආර්ය මාර්ගයට වැටෙන්නේ නැහැ. එසකට භාග්‍යතුන් වහන්සේ ආර්ය මාර්ගෙ පෙන්වී පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කරපු දෙයක්. දැන් උන්වහන්සේ ඉස්තරම බෝධි මූලයේදී උන්වහන්සේ කල්පනා කළානේ. කල්පනා කළා ප්‍රගුණ නොකල සාක්ෂාත් නොකල යම් සීලස්කන්ධයක් ඇද්ද? ඒ සීලස්කන්ධය ප්‍රගුණ කිරීමට උපදේශගත හැකි කවුරුත් ලෝකේ ඉන්නවද කියලා. බැලුවම තේරෙනවා උන්වහන්සේ තමයි සීලයේ පරිපූර්ණ. සමාධියත් එහෙමයි ප්‍රඥාවත් එහෙමයි. එතකොට ශ්‍රාවකයන්ට මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති මේවා පෙන්වා දෙන්නේ උන්වහන්සේ අර ඉලක්කය මුල් කරගෙන. ඒ නිසා ලෝකේ කිසි කෙනෙකුට පරිපූර්ණ සීලයක් හොයාගන්න නම් ඒක බුද්ධ දේශනාවල තමයි තියෙන්නේ. පරිපූර්ණ සමාධියක් ගැන කතා කරනවා නම් බුද්ධ දේශනාවේ තියෙන්නේ. පරිපූර්ණ ප්‍රඥාව ගැන කතා කරත් ඒ බුද්ධ දේශනාවේ තියෙන්නේ. එතකොට අපි ඒකයි අර ඉස්ලාම අපි පළවෙනි වැඩසටහනේදී අපි කිව්වේ මේ මේ එකිනෙක සම්බන්ධයක් තියෙනවා. අපි හිතේ පැහැදිලිම ඇති කරගන්න ඕනේ කියලා. අපි කියමු දැන් ඉස්සෙල්ලාම ධර්ම ශ්‍රවණය කරන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති මොකක් නැති කෙනෙක්. සාමාන්‍ය ජීවිතයේ ගෙවන කාමසුව අනුභව කරන ඊළඟට සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් එක මිශ්‍ර වෙලා ඉන්න සාමාන්‍ය පුතජන කෙනෙක්. පුතජන කෙනෙක් කියලා කියන්නේ මේ මේ ධර්ම මාර්ගයට ආපු නැති ආර්ය ශ්‍රාවක භාවයට පත්වෙච්ච නැති කෙනෙක් තමයි මේක ශ්‍රවණය කරන්නේ. ඒ ශ්‍රවණය කළාට පස්සේ යාට පැහැදීමක් ඇති වෙනවා. පැහැදීමක් ඇති වුණාට පස්සේ එයා මේක ප්‍රගුණ කරන්න පෙළඹෙනවා. ඒ ප්‍රගුණ කරන්න පෙළඹීම මත තමයි එයා ආර්ය ශ්‍රාවක බවට පත් වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ලෝකේට මේ ධර්මය ඉස්සලාම දේශනා කරනකොට කවුරුත් ආර්ය සීලී සාක්ෂාත් කරපුවා හිටියේ නැහැ. ආර්ය සමාධිය සාක්ෂාත් කරපු කවුරුත් හිටියෙත් නැහැ. ආර්ය ප්‍රඥාව සාක්ෂාත් කරග හිටියෙත් නෑ. ආර්ය විමුක්තිය සාක්ෂාත් කරග හිටියෙත් නෑ. එනයි ඔක්කොම ඇති උනේ ධර්ම ශ්‍රවණයෙන්. ඒ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ දැන් මේ වගේ දැන් අපි දැන් මේ දැන් මේ සීලයේ වමනාවෙන්න මොකටද බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ සීලය කුමක් අනුසස් කොට පවතීද කියනවා සීලය පවතින්නේ අවිප්පටිසත්තර අවිප්පටිස ඒ කියන්නේ විපිලිසර බව නැතිවීම පිණිස ඒ කියන්නේ විප්පටිසාර කියලා කියන්නේ විපිලිසර බව. අවිප්පටිසාර කියලා කියන්නේ විපිලිසර බව නැතිකම. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට විපිලිසර බව කියන එක ඇති වෙන්න පුළුවන් මේ විදිහට. දැන් අපි ගමු මේ පංචශීලයේ ආරක්ෂා කරගෙන කෙනෙක් ඉන්නවා කියමු. දැන් පංචශීලයේ ආරක්ෂා කරගෙන හිටියට එයාට එච්චර තේරුමක් නැහැ කියමු. එයා එච්චර සංවේදී නැහැ කියමු ඒකට. බැරි වෙලාවත් මෙයා මොනවා හරි බිව්වා. එදාට මට ලොකු වේදනාවක් එනවා. අනේ මගේ මේ සිල්පදේ කැඩුණා නේද කියලා. එතකොට අපිට පේනවා ඒ සතුටක් විඳලා තියෙන එකට තේරිලා නැහැ ඒක. නමුත් මේ සිල්පදේ කැඩිච්ච ගමන් යන දුකටපත් වුණා. දුකටපත් උනේ මොකද? අර කලින් යාට සතුටක් තිබුණා. ඒක නැතුව ගියා. එතකොට අපිට මේකෙන් තේරෙනවා සීලෙන් හැමදෙස්සෙම අර විපිලිසර බව නැති කරනවා. ඒ විපිලිසර බව නැතිවීම සමාධියට අනුබලයක්. ඒකයි එහෙම කරන්නේ. එතකොට මේ සමාධියට ලැබෙන අනුබලය හරි ಉಪකාරී වෙනවා සමාධිය වැඩෙන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? අර විපලිසර බව ආපු ගමන් හිත පසුබහිනවා. පසුබැස්ස ගමන් නිවරණ ආයතපත්. නිවරණ මේ ඉස්මතු වෙනවා. නිවරණ ඉස්මතු වෙච්ච ගමන් එයාට සමාධිය කෙරෙහි තියෙන කැමැත්ත නැති යනවා, උවමනාව නැති යනවා, වීරිය නැති යනවා. ඊට පස්සේ ඒක ආතාරිනවා. සමහර විට තමන්ම දන්නේ නැහැ. ඊට පස්සේ සීල සමාධි ප්‍රඥාවන්ටත් ගරහන්න ගන්නවා. ඌව වඩන්නේ මොනවටද? ඌව කළා මොකටද කියලා අන්තිමට අර වෙන කෙනෙකුට හිතේ පහදින්න තියනවාද යමක් ඒකත් නැති කරලා දානවා. එහෙම තමයි මේ සාමාන්‍ය පුහුදුන් ලෝකෙට වෙන්නේ. ඉතින් එහෙම නොවෙන්න නම් අර ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි හොඳට හිතේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. ඒ පැහැදීම මත තමයි මේ ඉස්සරහට යන්නේ. මොකද බුද්ධ දේශනාවේ තියෙන බුද්ධ ශාසනයේ වුණත් එහෙමනේ. ඒ ශාසනයේ තියෙනවා මේ ඒ කියන්නේ අප්පන අපසන්නානංවා පසාදාය. මේ නොපහන් වූවන්ගේ පැහැදීම ඇති වෙනවා නම් පැහැදුණෝන්ගේ වඩා පැහැදීම ඇති වෙනවා නම් ඒක දිනුව කර යනවා. ඒක ඉතින් કૃතිම විදියට කරන්න බෑ. ඒක ධර්මයෙන්මයි කරන්න තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ බැලුවාම ශ්‍රාවකයා දැන් ওই සිහිය සිහිය පිහිටවීම ඊළඟට හුස්ම ගැනීම හෙලීම මේ ආදී වශයෙන් ඔක්කොම මේ කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට එතකොට අපේ තියෙනම ඒ කියන්නේ සිහිය මේ කයේ සිහිය පිහිටවන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒක නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට මේ සිත හොඳට අවධානයෙන් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඊළඟට සැප දුක් උපේක්ෂා විඳින් මේවා ලබා මේවා අත්දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ඊළඟට පංච උපාදානස්කන්ධ ආයතන මේවා නුවණින් ඉවසීමස බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපිට මේ හැකියාව තියෙන බව අපි දන්නේ නැහැ. අනිත් එක ස්වාමීන් වහන්සේ කියන්නේ අර සමාධිය දක්වා නාම රූප ගැන හිතන්නේ නැතුව සමා පිහිටව ගන්න සතිය. ඒ කියන්නේ අපි දකිනවා අපි ගෝචර වෙනවාය කියලා පංච උපාදානස්කන්ධයෙන් වෙන විඥානයන් වලට සහ වෙනත් දේවල් වලට ඒ පිළිබඳව දැනීමක් සිහිය තබාගෙන ඒක තබාගෙන යටපත් කරගෙන ඉදිරියට යන්න ඕනේ. යන්න ඕනේ. අර පටිච්ච සමුප්පාදය නාම රූප පංච උපාදානස්කන්ධ ඒක වෙන විෂයක්. ඒ කියන්නේ ඒක අයිති වෙන විදර්ශනාවට. එතකොට මේ විදර්ශනාවට අයිති වෙන විෂය මේකට එකපාරට කලවම් කරගන්න හොඳ නැහැ. දැන් අපි උදාහරණයක් කියමු මෙහෙම. ඔන්න කෙනෙක් බුද්ධානුස්සතිය හරි, මෛත්‍රිය හරි, ආනාපාන සතිය හරි, නැත්නම් ධාතු මනසිකාරය හරි මොකක් හරි මානසික අභ්‍යාසයක යෙදෙනවා කියමු. එතකොට දැන් මෙයා මේ අභ්‍යාසයේ යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න ඔන්න මෙයාගේ හිත පංච නීවරණයෙන් බැහැර වුණා කියමු. ඔන්න හිතට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. පංච නීවරණ යටපත් වෙලා චිත්ත ඒකාග්‍රය ඇති වෙනකොට සමාධියක තියෙන ලක්ෂණ හිතට දැනෙන්න ගන්නවා. මොකද්ද කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා, ප්‍රීතිය හට ගන්නවා, නිකන් අමුතු සතුටක් එනවා. දැන් එතකොට මම විදර්ශනාවට හදිසි වුණොත් මෙන්න මේක දිනු කරගෙන තියෙන අවස්ථාවක් නැති වෙනවා. එයා හිතනවා දැන් මේක මට මේ සතුටක් ඇති වෙලා මේකට මං ඇලෙන්න හොඳ නැහැ. මේක අනිත්‍යයි කියලා මේ පටන් ගත්ත ගමම මෙයා මේක හරව ගන්න හදනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? සමාධියක් වැඩෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. සමාධියක් වැඩෙන්න තියෙන අවස්ථාවක් නැතුව ගියොත් ඊට පස්සේ අර විදර්ශනාවත් හරියට වැඩෙන්නේ නැහැ. හැබැයි සමහර කෙනෙකුට මෙහෙම තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා ප්‍රතිපදා හතරක්. ප්‍රතිපදා හතරක් කියලා කියන්නේ සමහර කෙනෙකුට බහුල වශයෙන් තියෙන්නේ දුක්ඛාපටිපදා. දුක්ඛාපටිපදා කියන්නේ සමාධියේ ඇති වෙනවා හොරයි. සමාධිය ඇති වෙනවා හොර වුණාම එයාගේ හිත හැමතිස්සෙම පංච නීවරණයන් සමග ප්‍රතික්‍රියා දක්වමින් තියෙනවා. ඒ කියන්නේ නිතර එක්ක එයාට හිතට තරහ එන්න පුළුවන්. එක්ක බාහිර දේවල් වලට ආසා ඇති වෙන්න පුළුවන් නිදිමත ඊළඟට හිත විසිරෙනවා මේ වගේ නීවරණයන්ගෙන් බැට කනවා. නීවරණයන්ගෙන් බැට කනකොට ඇට සතුටක් නැහැ. හැබැයි වැඩේ කරගෙන යනවා නමුත් සතුටක් නැහැ. ඒකට කියනවා දුකයි ප්‍රතිපදාව. ඒ දුක්ඛාපටිපදා කිප්පාබින්න. හැබැයි දුක උප්‍රතිපදාවෙන් හරි වේගෙන් ධර්මය අවබෝධ කරන ඉන්නවා. කිප්ප කියලා කිව්වෙ ඉක්මනට. අනික වේගෙන්. දැන් මොගලන් මහරහතන් වහන්සේ අයිති වෙන්නේ ඒකට. දැන් මුගලන් මහරහතන් වහන්සේ බලන්න දැන් 이르දි 이르දි බලලාභීන්ගෙන් අග්‍රයිනේ. 이르දින්ගෙන් අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ පවා පචලායන කියලා සූත්‍ර දේශනාවක තියෙනවා. නිදි කිරමින් හිටියා. නිදි කිරමින් හිනකට බුදුරජාණන් වහන්සේ මේ 이르දියෙන් වඩිනවා. 이르දින් 이르දියෙන් කතා කරනවා. කතා කරලා කියනවා මොග්ගල්ලාන මොග්ගල්ලාන මේ සමාධිය වරද්ද ගන්න එපා. සමාධිය හොඳට හිතේ පිහිටව ගන්න කියලා. ඊට පස්සේ නිදිමත දැන් මුගලන් මහරහතන් වහන්සේට මේ රාහත් වෙන්න කලින් මාර්ගයේ වඩද්දි නිදිමත වැඩිලා ගොඩක් නිදි කිරණකට කියනවා මේ මොග්ගල්ලාන එහෙම නිදි නිදිමත දිගට වෙනවා නම් එළියට බහින්න කියනවා. භාවනා නවත්තලා. එළියට බහලා අහස බලලා තරු බලන්න කියනවා. එතකොට මූණ පොඩ්ඩක් තෙමා ගන්න කියනවා. ඊළඟට අත් දෙක කන් දෙකට තියලා හොඳට අතුල්ලන්න කියනවා රත් වෙන්න. ඒ එහෙම කළා එහෙම නැත්නම් ධර්මපාඨයක් මෙනෙහි කරන්න කියනවා. සජ්ජායනා කරන්න කියනවා. ඒත් නිදිමත එනවා නම් හොඳට සිහියෙන් මම ටිකක් වෙලා නිදා ගන්නවා කියලා සිහියෙන් කාසි වෙන කියනවා. එතකොට අපිට පේනවා දැන් මුගලන් මහරහතන් වහන්සේ වගේ උත්මයෙකුටත් අර වගේ උපදෙස් ලැබෙනකොට සාමාන්‍ය මිනිසයන්ට කොච්චරනම් මේකෙන් බැටකෑමක් තියෙනවා. අර හදිස්සි වීම තමයි තියෙන්නේ ස්වාමීනාංශ. එකකින් අර යටපත් උනාය කියලා සිතලා එකම එක පාටම යනවා. ඒක තමයි. යහපත රංචු දුකන අප. සාරිපුත්ත මහ රහතන් වහන්සේට තියෙන සුඛාපටිපදා. සුඛාපටිපදා කිප්පාබින්න. දැන් හරි පුදුමයි ඒක. මුගලන් මහ රහතන් වහන්සේ දුක්ඛාපටිපදා කිප්පාබින්න. ඒ කියන්නේ දුක්ඛ ප්‍රතිපදාවෙන් වහ අවබෝධ කරනවා. සාරිපුත මහ රහතන් වහන්සේ සුඛාපටිපදා කිප්පාබින්න. සැප වූ ප්‍රතිපදාවෙන් වහ අවබෝධ කරනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අවබෝධ කළේ අනුන්ට දේශනා කරපු ධර්මයක් අහලානේ. සාරිපුත්ත සූකර කත කියන ලෙනේ බුදුරජාණන් වහන්සේ මේ දීගණක කියන පිරිවැජියාට තාපසයාට මේ වේදනානුපස්සනාව ගැන ධර්ම දේශනාව කළේ. එතකොට පායන කාලෙක මුගලන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන්සලසල හිටියේ. ඒ කියන්නේ ක්‍රියාවක් කර කර හිටියේ. දැන් අපි හිතාගෙන ඉන්නේ මේක අවබෝධ වෙන්න <coughs> සියල්ල වැඩ නවත්තලා මේක සම්පූර්ණ ලොක් කරගෙනම ඉන්න ඕනේ කියලානේ. දැන් මුගලන් මහ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පවන්සලසල ඉඳිද්දි අර මේ කවුද මේ දීගණකට කරපු විස්තරය අහගෙන හිටියා. දීගණක සෝතාපන්න වුණා මේ සාරිපුත්තයන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. එතන අපිට තේරෙන උන්වහන්සේගේ සීල සමාධි ප්‍රඥා හොඳට වැඩිලා ගියා ඒ ධර්ම ශ්‍රවණය තුලින්. ඒක සුඛ ප්‍රතිපදා. එතකොට බහුල සුඛාපටිපදා කිප්පාබින්ඤා දුක්ඛාපටිපදා කිප්පාබින්ඤා නෙවෙයි මේක තව දෙකක් තියෙනවානේ දුක්ඛාපටිපදා දන්දාබින්ඤා දන්ද කියලා කියන්නේ හිමෙන් ප්‍රතිපදාව දුකයි අවබෝධයත් හිමෙන් වර්තමාන ඉතුරු වෙන ඉතුරු ඇති නන්න ඒ කට්ටිය තමයි ඒ කියන්නේ ප්‍රතිපදාවත් මේ දුකසී කරගෙන යන්න තියෙන්නේ අවබෝධයත් බොහොම හිමීට තියෙන. ඒ නිසා අර පරණ විදියට කල්පනා කළා, "ඇයි බුද්ධ කාලේ වුණා නම් ඇයි අද අපට බැරි?" එහෙම කියලා මේ අර එදා වුණා නම් ඇයි අද බැරි? එහෙම නිකන් අර අපිට අපි එක එකට මොකක්ද එකට කියන්නේ අර ගත් සර්ගන එහෙම කරන්න බෑ මේක. මේක එහෙම කරන්න ගියොත් ඒක අමාරු වෙනවා. ඊළඟට සුඛාපටිපදා දන්දාභිඥා කට්ටිය කියන්නේ ප්‍රතිපදාව සපයි. ඒ කියන්නේ සමාධිය ඇති වෙනවා. අවබෝධය හිමින්. ගොඩාක් දුරටයි බුදුරජාන් වහන්සේගේ අපිට මේකේ තේරුම් ගත යුතු එකක් තියෙනවා මේ බුදු පිරිස. බුදු පිරිස කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට උරුමකාරය. ඒ උරුම වෙලා තියෙන සංසාරේ රැස් කරපු පින් බලයෙන් එහෙම මේ පිරිස දැන් ඉතින් ධර්මය අවබෝධ කර කර මාර්ගඵල ලබ ලබ මාර්ගඵල ලබ ලබ මේ පිරිස ගෞතම බුද්ධ ශාසනය තුළ ශාසනයෙන් ඈතර වෙනවා. ඉතින් එහෙම ඈතර වෙන පිරිස අතර දැන් පොඩ්ඩක් ඉන්න පුළුවන්. තාම ඉතුරු වෙච්චා. මොකද තාම යන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගේ යුගයේ නෙමෙයි තාම යන්නේ වෙන යුගයක් නෑනේ. අපි වෙන යුගයක් හිතෙන්ම වහගත්තට හැබැයි එකක් නෑනේ. හැබැයි එක මොකද්ද ගෞතම බුදු සාසනයනේ. ඉතින් ඒ නිසා මේකේ අර අපි අපි සතර සතිපට්ඨාන යෙදෙන්නේ නැතුව අපි උරුමේ හොයන්න බෑ අපිට. එතකොට යන විදියක් නෑ නේද? ඔව් අපි අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨාන තුල තමයි අපේ උරුමේ හොයාගන්න තියෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල් තියෙනවා. දැන් එක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි භික්ෂුවකට මේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවේ සිත නොපිහිටන්න පුළුවන් මට මතකයි ටික කාය සූත්‍රය කියන එකේ තියෙන්නේ සිත නොපිහිටන්න පුළුවන් කයේ දැවිලි ගතියක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ අර මේ කයේ පහසුවක් නැහැ දැන් භාවනාවක් කරගෙන යද්දී ඉස් භාවනාව හරි විදියට චිත ඒකාග්‍රතාව එනවා නම් මේ කයට පහසුවක් දැනෙනවා. මේ කයේ පහසුව නැතුව ගියාම ඒක තමයි කයි කයි දෙවිලි ගතියක්වත් එක්කෝ කයේ දෙවිලි ගතිය දැනේ කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඒකේන යම්කිසි මේ පාසාදනීය ආරම්මණයකට හිත යොමු කරන්න කියනවා. ඒ කියන්නේ හිත වඩාත් පහදින ආරමුණකට. අන්න ඉබඳු අය තමයි අර බුද්ධානුස්සති කළ යුත්තේ ඒකටයි. ආ බුද්ධානුස්සති. එතකොට දැන් සතර සතිපට්ඨානිය වඩන්නේ එයා බුද්ධානුස්සති වඩනවා. අපි කියමු භාග්‍යතුන් වහන්සේගේ ගුණ නව ආකාර ගුණ මෙනෙහි කර කර මෙනෙහි කර කර එතකොට මේ මෙනෙහි කර දෙයට සතුටක් ඇති වෙනවා නම් ඒ සතුටට තමයි ඒක කරන්න තියෙන්නේ. ඒ චිත්ත ප්‍රීතිය උදව් කරනවා චිත්ත ඒකාග්‍රතාවයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණි පැහැදිය යුතු අරමුණෙන් බැහැරකොට යලි සතිපට්ඨානයට සිත ගත යුතුයි කියනවා. එතකොට අර වේදනාන පස්සනාවට ආයිත් ආයේ කායන පස්සනාවට වේදන පස්සට ආයි ගන්න පුළුවන් කියන අරක කළා. ඒකට තමයි මේ බුද්ධානුසති වගේ ඒවා අපි කළ යුත්තේ. මොකද ඒක තැනක ඒක අර සංස්කාරය නැති කරන ස්වාමීන් වහන්සේ එතනින් අර පැහැදිලි චිත්ත ඒ සිතුවිල්ලක් ඇතිවීමක් කරන්නේ සංස්කාරය. සතිපට්ඨානයට යෝග්‍ය බවක් Tamange සිතේ හදලා දෙනවා. දැන් සතිපට්ඨානයේ වඩා ගන්න තියෙන අපහසුතාවයක් තියෙන පුළන්නේ කයේ පීඩාවක් දැනෙනවා හිතට සතුටක් නැහැ. එතකොට මේක පවත්වන්න බෑ මෙයාට මේක. නමුත් යා බුද්ධානුස්සතිය වගේ එකක් නැත්නම් මෛත්‍රී භාවනා වගේ එකක්. ඒ වගේ එකකට හිත යොමු කරාට පස්සේ දැන් සමහරු කසින වලට පෙළඹෙන්නේ ඒකයි. පෙළඹෙන්නේ ඒකයි. නමුත් ඒක දිගටම යන්නේ නැතුව මේ සතිපට්ඨානට යා ගන්නවා නම් එයාට දෛනික වශයෙන් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඉස්සර මේ පැරණි සම්ප්‍රදාය තුල අපේ මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ආරක්ෂක කමඨහන් කියලා තිබුණා. චතුරාරක්ඛා. ආරක්ෂක කමඨහන් හතරක් තිබුණා. ඒකට තමයි ආරක්ෂක භාවනා හතර කියන්නේ. ආරක්ෂා තමයි බුද්ධානුස්සති, මෙත්තාච, අසුබං, මරණස්සති. මේ හතර. ඉතීමා චතුරාරක්ඛා වික්ඛු භාවයේ සීලවා. එතකොට සීලවන්ත භික්ෂුව මේ ආරක්ෂක හතර වඩන්න ඕනි කියනවා. ඒ කියන්නේ බුද්ධානුස්සතිය වඩන්නේ එයා අනිවාර්යයෙන්ම හිතට තියෙන තමන්ගේ මාර්ගයට තියෙන ආරක්ෂාවක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ සීලවන්ත භික්ෂුවකට ඒ මාර්ගේ වඩන්න. බුද්ධානුස්සති මෙත්තා ඊළඟට මෛත්‍රී. අයි මෛත්‍රී නැත්තම් එයා අ르බුද හට කරනවා. තරහ හට ගන්නවා. ඔය ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. චූටි චූටි කරුණෝල් කරගෙන වහා ලොකු අ르බුද හිතෙන් මවාගෙන පලි ගන්න දේවල් වලට පැටලෙ යනවා. ඒක ධර්මාර්ගයෙන් එයා විසිකලා යනවා. බුද්ධානුස්සති මෙත්තාච. අසුබි වඩන්න කියන ඊට පස්සේ අසුබං. බුද්ධ කාලයේ ඉඳලම ඒ අනුරාධපුරයේ මුල් කාලේ දක්වාම දෛනික ජීවිතය, ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිත රටාව තුළ අනිවාර්ය කලේ අනිවාර්ය භාවනාවක් තමයි අසුභ භාවනාව. දැන් අපි පැවිදි කරන්න අපේ මේ ආචාර්යයන් වහන්සේලා ඉස්සෙල්ලාම අපි මේ බෙල්ලට සිවුරු පටිය ගැට ගහනවා. සිවුරුපැටිය ගැට ගහන්නේ මේ එක් තච පංචකය කියලා කියන්නේ. ඒ කියන්නේ පහේ කොටස් වලට තමයි බෙද බෙද තියෙන්නේ අසුභ භාවනාවේ කොටස් 32 32. එතකොට ඒකේ තියෙනවා කේසා ලෝමා නකා දන්තා තචෝ. තචෝ දන්තා නකලෝ ඒ කියන්නේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න කියනවා. මුල ඉඳලා අගට අග ඉඳලා මුලටයි. මේ විදිහට එතකොට ඒක තමයි යාට තියෙන ආරම්භක කමටහන. එතකොට එයා ඒක ඒ සිවුරපැටියේ කරේ දාපු දවසේම උගන්වන ටික අල්ලගත්තා නම් දිගටම පවත්වන්න. ඉතින් පුදුම පිනක් තමයි ඒක. සෝමනස එහෙනම් ඒ කිය තවත් තැන්වල මම දකලා තියෙන සෝමනස කියනවා මේ සමාධිය වැඩිමෙන් අනතුරුව ඉදිරි ඉදිරි ටික කරන්න අනිච්ච දුක අනාත්මයන් වටහා ගන්නට ප්‍රථමව තමයි මේක කරන්න ඕනේ මේක ප්‍රගුණ කළා නැත්තම් ඉදිරින් ඉදිරියට යන්න බෑ කියලායි. ඒ ඒ දැන් සෝමනස කිව්වා වගේ 32 අපි ගත්තොත් එහෙම ඒ ආකාරයෙන් අසුබ භාවනාව මරණ භාවනාව මෙත්තානුස්මති ඒ ටික ප්‍රගුණ කරේ නැතුව සමාධියට ගිහිල්ලා අතනට කෙලින්ම යන්න බෑ මේ ටික කරන්න බෑ. දැන් ඒ දැන් අපි ගත්ත දැන් මෙහෙම දැන් සමහර කෙනෙකුට අපිට මෙහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් ඒකත් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. දැන් අපි කියන්නේ ප්‍රතිපදා හතරක්. ඒ කියන්නේ ප්‍රතිපදාව දුකයි හැබැයි ඉක්මනට අවබෝධ වෙනවා. ප්‍රතිපදාව දුකයි හිමින් අවබෝධ වෙනවා. ප්‍රතිපදාව සැපයි ඉක්මනට අවබෝධ වෙනවා. ප්‍රතිපදාව සැපයි හිමින් අවබෝධ වෙනවා. ඒතර හතරයිනේ. මේ මේකේ ක්‍රමයක් තියෙනවා. ඒකේ බුදුරජාන් වහන්සේ දේශනා කළ සමහරුන්ට තියෙනවා සමත පූර්වංගම විදර්ශනා. ඒ කියන්නේ දැන් එයාට පූර්ව අංගය හැටියට ඉස්සල්ලාම කළ යුතු දේ හැටියට තියෙන්නේ සමතයයි. සමතය කියන්නේ නීවරණ සංසිඳ වීම. දැන් අපි සාමාන්‍ය ඉදිනදා කතාවේ කියන්නේ අපි මේක සමතයකටපත් කරගමු. සංසිඳ ඒ අර්ථමයි. එතකොට මේ නීවරණ සංසිඳ වීමෙන් තමයි සමාධිය වැඩෙන්නේ. එතකොට සමහර අයට නීවරණ සංසිඳ සංසිඳිලා යනවා. එතකොට ඒ ඒ නිසා එතකොට එයා ඉස්සෙල්ලා කරන්න ඕනේ නීවරණ සංසිඳවා ගැනීම. දෙවනු යන්න ඕනේ විදර්ශනාවට විග්‍රහ කරමින් විමසා බැලීමට. එතකොට එතකොට තව කොටසක් ඉන්නවා විදර්ශනා පූර්වංගම සමත. ඒ කියන්නේ එක එකපාරට යාට මේ නීවරණ සංසිඳෙන්නේ නැහැ. ඒ දුක්ඛ අපටිපදා කට්ටිය. නීවරණ සංසිඳෙන්නේ. එතකොට යා විදර්ශනාවකුත් කරන්න ඕනේ. ඒ කියන්නේ පටිච්චසමුපාදේ නුවණින් විමසා බැලීම. එතකොට මේ පංච උපාදානස්කන්ධය නුවණින් විමසා බැලීම. ආදී මෙයා කර කර ඉන්නකොට හිත සංසිඳන සංසිඳනකට ආය සමතේට දා ගන්න ඕනේ ආයෙත්. ඒ තමන්ගේ කුසලතාවය හරියට බලපානවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ධම්මානුස්මතිය දැන් කායනූප අපි ගන්නවනේ ඉතන ගත්තාම එහෙම චිත්තානු ඊට පස්සේ ධම්මානු ඒ වගේ ආකාරය යනකොට මේ ධර්මයේ පිළිබඳව කතා කරන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ දැන් අපි උතන දකිනවා ප්‍රඥාවයි සතියයි තියෙනවා. ඊට පස්සේ අපි දකිනවා සති සම්පජාන්න කියලා එනවා. ඊට පස්සේ එනවා සමාධිය ස්වාමීන් වහන්සේ. දැන් ওই සති සම්පජාන්න කියන එකත් උතනත් එකක් තියෙනවා පොඩ්ඩක් අපිට ඔක මේ කොහොමද කියලා ඔය වටහා ගැනීම වෙන්නේ. ඉතින් අන්න එතන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට තේරුම් ගන්න. දැන් මෙහෙම දැන් අපි ගත්තොත් දැන් මොකද්ද කායानुපස්සනාව. කායानुපස්සනාව. කායानुපස්සනාව තියෙනවනේ ඉස්සලම ආනාපාන සතිය. ඊට පස්සේ තියෙනවා අසුබ. අසුබ. ඊට පස්සේ තියෙනවා ඉරියාපත. ඉරියාපත. ඊට පස්සේ තියෙනවා ධාතු මනසිකාරය. ඊට පස්සේ තියෙනවා සති සම්පදානය. මේ ඔක්කොම මේ කායાનුපසනාවට අයිති. එතකොට දැන් ඉරියාපත කියලා කියන්නේ ඒකෙ පෙන්වන්නේ මේ මේ යනකට ගච්ඡන්තෝවා ගච්ඡාමිති යනකට යනවා කියලා දැනගන්නවා යා. ආ එතකොට හිටගෙන එක ඒ කියන්නේ සම්පූර්ණ කායික ඉරියව් කෙරේ තමන්ගේ කායික ඉරියව් කෙරේ එයා සිහින් ඉන්න කියලා කියන්නේ. සති සම්පජඤ්ඤය කියන්නේ වෙනින් එකක්. ඒක කියන්නේ මේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරියට යද්දී ආපසු එද්දී කල්පනාවෙන් සිටි. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතපය හකුලද්දී දිගහරිද්දී කල්පනාවෙන් සිටි. සංඝාට පත්ත චීවර ධාරණේ පාත්‍ර සිවුරු දරද්දි කල්පනා කරනවා. ඊළඟට තියෙනවා මිසේනාසන පරිහරණය. දැන් ඒ ඒ සති සම්පජඤ්ඤය තුල තමයි අර බුද්ධ දේශනාවල තියෙනවා භික්ෂුන් වහන්සේලාට මේ ඇත්තම තින් අපි ගත්තොත් බුදු කෙනෙක් පහළ වෙලා ඉස්සල්ලාම මේ උන්වහන්සේගේ ඉලක්කය තියෙන්නේ භික්ෂු භික්ෂුණී භික්ෂු සංඝයාටයි. ඒ කියන්නේ මේ ගේ ජීවිතයේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවානේ. පැවිදි වෙන්නේ මේක වේගෙන් කරගන්නනේ. ඒ ඒක නිසා තමයි ඒ පිරිසට තමයි බුදුරජාන් වහන්සේ ඉස්සල්ලාම මේ උනන්දු කරලා තියෙන්නේ. එතකොට මේ ඒක දැන් ඒ එයාගේ ජීවිත ජීවිතේ සම්පූර්ණයෙන්ම පවත්වන්න ඕනේ අර සිහිනුවන වැඩෙන්න. දැන් ඒකට තමයි පෙන්වා දෙන්නේ දැන් ඔය මොනවද මේ පැවිදි ජීවිතය ගත කරන අයට කියනවා ප්‍රත්‍යවේක්ෂා කියලා කොටසක්. ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ දැන් දානේ වළඳනකොට මෙනෙහි කරන්න ඕනේ කරුණු. සිවුරු පොරවනකොට මෙනෙහි කරන්න ඕනේ කරුණු. සීනාසනයකට කුටියක් පාවිච්චි කිරීමේදී බෙහෙත් පාවිච්චි කරන මෙනෙහි කරන්න කරුණ. ඒ ඔක්කොම අයිති වෙන්නේ සති සම්පජඤ්ඤයට. ලතු ස්වාමීන් වහන්සේ අර සතිය නිසා දැන් අපි කියන ප්‍රඥාවෙන් තමයි තේරුම් කරගන්න පුළුවන් කියලා කුසල අකුසලයන් මොනවද යටපත් කරන්නේ කොහොමද අකුසල් කුසල් වර්ධනය කරගන්නේ කොහොමද සිතේ ඇති කුසල් නැති ඒවා පිහිටවා ගන්න කෙසේද ඒතන තමයි ප්‍රඥාවෙන් කියලා ඊට පස්සේ සත්‍ය සම්පජාන්නේ තමයි ඒකෙන් ඇත්තම ක්‍රියාකාරීත්ව වෙන්නේ එතනින් කියලා ඔව් දැන් සති සම්පජාන්යෙන් තමයි අකුසලයට වැටෙන්න නොදී කුසලේ රඳවන්නේ කුසලේ රඳවන්නේ. ඔව් කුසලේ රඳවන. දැන් සති සම්පජඤ්ඤේ නැත්තම් කුසලේ පිහිටන්නේ නැහැ. එයා එකපාරට අකුසලයට වැටෙනවා. එතන තමයි ස්වාමීන් වහන්සේ අර විවේකීව ගන්න බෑ කියන්නේ අලසකම ඒ කියන්නේ ඒ විදිහට නීවරණ ධර්මයන්ගෙන් තැළුනොත් එහෙම නැතොත් අර ආස්වාද ප්‍රාස්වාස කිරීමේදී අතනින් අමතක කළා යම් කිසි තැනක නැවතුනොත් අර සත්‍ය සම්පජන්නේ නැහැ කියන්නේ. ගන්න බෑම. මොකද දැන් ගොඩක් වෙලාට වෙලා තියෙන එකනේ දැන් ඊට පස්සේ දැන් අපි ගත්තොත් විදර්ශනාව ගත්තත් ඒ ඒව ඔක්කොම අර ඉවසීමෙන් කාලයක් කරගෙන යන්න ඕනේ දේවල්. මේ කාලයක් කරගෙන කාලයක් පුහුණු කරගෙන යෑමෙන් තමයි පොඩි දෙයක් වුණත් අත්පත් කරගන්න තියෙන්නේ. එහෙම නැතුව මං හිතන්නේ මේ දැන් සාමාන්‍ය දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් මේ මේ සති භාවනා මාස් භාවනා කියලා එහෙම එකක් තිබුණේ නැහනේ. දැන් කාලයාගේ ඇවෑමෙන් අර අවිවේකී පරිසරයේ මත තමයි ওই පොඩි පොඩි ක්‍රම මේ ධර්මයේ ප්‍රගුණ කරන්න මේ බෞද්ධ සමාජය තුළ බිහි වෙලා තියෙන්නේ. ඉතින් මොකක්වත්ම නැතුව හිටිය මිනිස්සුන්ට ඒකත් විශාල දෙයක්. විශාල පිළිසරණක්. ඉතින් ඒ නිසා අර නමුත් අර එක තැනක මේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ අපිට මම දැකලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ භික්ෂුනි භික්ෂුන් වහන්සේලාට හරි උනන්දුයෙන් ධර්ම දේශනා කරනවා. ගිහි අයට සාමාන්‍ය උනන්දුවකින් ධර්ම දේශනා කරනවා. මේ අනේ තීර්ථකයන්ට ධර්ම කියද්දී එච්චර උනන්දුවක් අපිට දකින්න නෑ. ඒ මොකද කියලාම. ඒ කෙත්තුපම කියන සූත්‍රයක තියෙන. බුදුරජාණන් වහන්සේ අහනවා මේ යාගෙන් ඔබ ගොවියෙක් නේද කියලා අහනවා. එහෙමයි මම ගොවියෙක් කියනවා. දැන් ඔබට තියෙනවා කියනවා මේ හොඳ සාරවත් මැටි සහිත සාරවත් වතුර තියෙන සාරවත් පසකුයි මැට් ඊට වඩා සරු අඩු පසකුයි කර මැටි තියෙන පසකුයි තියෙනවා. දැන් ඔබ ළඟ තියෙනවා නම් සාරවත් බීජ ඔබ ඉස්සෙල්ලම වපුරන්න තෝරගන්නේ මේකෙන් කොයි කුඹුරද කියලා අහනවා. කියන භාග්‍යතුන් හස මම තෝරගන්නේ ඉස්සෙල්ලාම තෝරගන්නේ නම් අර හොඳට වතුර තියෙන සාරවත් පස තමයි තෝරගන්න කියනවා. ඒකේ තමයි කියන මගේ හොඳ අස්වැන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආන් මේ වගේ කියන මේ ගිහි ජීවිතය අතහැරලා මේ බුද්ධ ශාසනයේ මේ මගේ මේ මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා යමින් පැවිදුනාද ඒ පැවිදිච්ච පිරිස සාරවත් කුඹුරු වගේ කියලා. ඒ වගේ තමයි කියනවා තිරුවන් සරණ ගිය උපාසක උපාසිකා පිරිස. ඊට පස්සේ අහනවා දැන් ඕන ඔබ පළවෙනි කුඹුරෙත් මේ වැපුරුව දෙවෙනි එකට තමයි දැන් කර්මැටි කුඹුරක් තියෙනවා. සාරවත් නැති. දැන් ඒකට මොකද කරන්නේ? ඒකටත් භාගතුන් සම පොඩ්ඩක් කියලා දානවා කියනවා ඔය හරක්වත් කාවිනි කියලා. මමත් එහෙම තමයි කියනවා පොඩ්ඩක් කියලා දානවා කියනවා. පොඩ්ඩක් හරි පැහැදුනොත් මදෑ කියලා. ඉතින් ඒ නිසා අපිට හොඳට පැහැදිලි ඒකෙදි බුදුරජාන් වහන්සේගේ ඉලක්කය තිබිලා තියෙන්නේ සසරින් ඈතර කරවීමමයි. දැන් හොඳට අධ්‍යයනය කරලා ගත්තොත් මේ බුද්ධ දේශනා වැඩිපුර දැන් දහස් ගාණක් තියෙනවනේ බුද්ධ දේශනා. 18000ක් වගේ තියෙනවනේ. එතකොට මේ බැලුවහම ඔක්කොගේම ඉලක්කය තියෙන්නේ මේකෙන් ඈතර වීම පිණිසම. දැන් හරියට සතිපට්ඨාන පිළිහිටියොත්. දැන් ඒක බුද්ධ දේශනා තියෙනවනේ හරියටම සතිපට්ඨාන පිළිහිටියොත්. හරියටම ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණොත් එයා අරහත්ත්වයටපත් වෙනවා කියනවා. එතකොට අපිට පේනවා උන්වහන්සේ නිකලෙස්වීම අරමුණු කරගෙන තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මොකද හේතුව මනුසත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කෙලෙසෙන ස්වභාවයෙන් යුක්තයි කියනවා. හේතු ප්‍රත්‍යයන් නිසා සත්‍ය කෙලෙසි යනවා. හේතු ප්‍රත්‍යයන් නිසාම සත්‍ය ඒකෙන් අත් මිදිනවා කියනවා. ඒකක්වත් තිබේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එතකොට උන්වහන්සේ මේ ඉබේ සිද්ධ වෙන දෙයක් මේක කියන්නේ නැහැ. එතකොට ශ්‍රාවකයෝ හැටියට අපි අපි මම කිව්වේ ඒකයි අපි ඉස්සෙල්ලා පහන් සිතින් පහදුණු සිතකින් වාසය කරන්න භාග්‍යතුන් වහන්සේ අංග සම්පූර්ණ වූ සීලයක් පෙන්වා දුන්නා. අංග සම්පූර්ණ වූ සමාධියක් පෙන්වා දුන්නා. අංග සම්පූර්ණ ප්‍රඥාව පෙන්වා දුන්නා කියලා. දැන් අර සීලය ගැන පොදුවේ කතා කරන නිසා අපි සීලෙට එච්චර අපි විග්‍රහ කරේ නැත්නම් ඉතින් කවුරුත් පොදුවේ කතා කරන මාතෘකාවන් නිසා. සමාධිය ගැන අපි වැඩිපුර කතා කළේ මේ සමාධිය ගැන දැනගන්න ඕන නිසා. මොකද දැන් අර සමාධිය වඩ아가න ගිහිල්ලා සමාධියක් ධානයක් දක්වා වර්ධනය වෙන්න කලින් පොඩි සමාධියකදීත් යා ඉක්මනට ආඩම්බර වෙනවා. නෑ නෑ මට මේක මේ මේ සතුටට මේ ඕනේ මේක අනිත් එකක් කියලා අන්න ඒ වගේ නිකන් කලබලෙන් මේ විමුක්තිය ගන්න එහෙම ගන්න බෑ. යා හිමින් කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් දැන් සාමාන්‍ය විග්‍රහය තුල කියනවා අපි කියමු මේ නාම රූප පිළිබඳව ඒක වෙන් කරගෙන බැලීම කියලා. ඒක තමයි සෝයන මුලත් මුලදී ආවේ අර කායනුපස්සන වේදන පස්ස චිත්තනුපස්සන වේදන කායනුපස්සන වීම පටන් කරන්න බෑ පටිච්චසමුපාදි දන්නේ නැතුව. දැන් කියන්නේ සමාධිය වැඩි වීමෙන් පසුව තමයි ඒක කරන්න පුළුවන් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට පටිච්චසමුපාදි අපි මේ සංකාර කියන වචනේ අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංකාර තුනක් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර තව සංස්කාර උන්වහන්සේ විස්තර කරලා තිනවා ඒ තමයි පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංකාර ආනින්ජාභි සංකාර ඒ පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ දැන් අපි යම්කිසි ක්‍රියාවක් කරාම ඒ සිත කය වචනය කියන තුන්දරම ඒ ක්‍රියාව තුළ යෙදවලා යොදවන්නේ පිනකට නම් එතනදී රැස් වෙන්නේ පුණ්‍ය සංස්කාරයක් යම් ක්‍රියාවක් කරද්දී ඒක යෙදෙන්නේ අකුසලයකට නම් ඒක අපුඤ්ඤ සංස්කාරය. යම් ක්‍රියාවක් කරද්දී ඒකේ සමාධියක් කරන නම් ඒක ආනෙන්ජ සංස්කාරයක්. එතකොට තව සංස්කාර විස්තර කරලා තියෙනවා උන්වහන්සේ මේ සංචේතනා කියලා. ඒකට විස්තර කරන්නේ. දැන් පංච උපාදානස්කන්ධය තියෙනනේ රූප උපාදානස්කන්ධය, දැන් වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේකට බොහෝ සූත්‍ර දේශනාවල විස්තර වෙන්නේ පංච උපාදාන ස්කන්ධ කියලායි. අපිට පේනවා ගොඩක් විවහාර කරන්නේ පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියලා. මොකද පංචස්කන්ධයේ තියෙන රහතන් වහන්සේට. ඔව්. උපාදානේ නැහැ. උපාදානේ නැහැ. අනිත් ඔක්කොටම තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට මේ දැන් පංච උපාදානස්කන්ධය තුල තමයි ඔක්කොම තියෙන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහ වේදල සූත්‍රය කියන යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය දකින්නවත් ඔහු ධර්මයේ දකි කියලා. එතකොට ඒකට ඒකේ තේරුම තමයි පංච උපාදානස්කන්ධ දැක්ක කියන්නේ දුක දැක්ක කියන එක. ඇයි සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් සංක්ෂේපයෙන් කියන්නේ සම්පූර්ණ මේ අර්ථය හකුලලා. හකුලලා කියනවා නම් පංච උපාදානස්කන්ධේ දුකයි කියනවා. එතකොට දැන් ඔය මේ සමාධියක් අපි කියමු ආනාපාන සතියෙන් එහෙම නැත්නම් ධාතු මනසිකාරයෙන් ආයතන වලින් සමාධියක් උපදව කියලා. එතකොට යා ඒක ඒ ඒ උපද්දවපු සමාධි ක්‍රියාත්මක වෙලා තියෙනෙත් පංච උපාදානස්කන්ධය තුලනේ. ඊට පස්සේ තමයි යා පංච උපාදානස්කන්ධය නෝනින් විමසන්න පටන් ගන්න. හැබැයි පංච උපාදානස්කන්ධය නෝනින් විමසන්න රුකුල් දෙනවා අර කියපු චිත්ත චිත්ත ඒකාග්‍රතාවය. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ පවතින්නේ නැත්තම් මෙයාට මේක කරගෙන යන්න බෑ දිගටම. දිගටම කරගෙන යන්න බෑ. එතකොට අපිට හරි පැහැදිලි ඒක දිගටම කරගෙන යාමට නම් සම්පූර්ණයෙන්ම මේ මේ සමාධියෙන් අනුබලයක් ඕනේ. ඒ නිසා අර අපි ගොඩක් වෙලාට වෙන අර සමාධිය ඇති වෙන්නේ නැති වුණාම ගොඩක් අලස වෙනවා. මේක කළා වැඩක් නෑ. පොඩ්ඩක් පොඩ්ඩක් නේ අපි මේ කරන්නේ. දැන් බුද්ධ දේශනාවේ විදිය ගත්තොත් එහෙම හොඳට තේරෙනවා මේ. දැන් ඒකයි දැන් ඔය අපි ගත්තොත් ඔය සති භාවනා ආදී සහභාගී වීමේ වාසිය තියෙන එකයි. ඒක දිහා බාහිර කටයුතු අතහැරලා ඒක දිගට කරනවානේ. දිගටම කරනවා. ඒක දිගට කරනකොට සමහර කෙනෙකුට සමාධියක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා. දැන් සාමාන්‍ය ගෙදරක පොඩ්ඩක් කරලා ඒතර පුරුදු කාලයක් පුරුදු කරාම නම් ඒත් පුළුවන් වෙයි. නමුත් ඒක අකණ්ඩව කරගත්තොත් නැත්තම් ඉතින් එහෙම බෑ. ඒතර සොයනාසි දැන් අපි දැන් දකිනවා ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන රූප වේදනා සංඥා වලින් පසුව සමහර තැන්වලදී අපි දකින චේතනාව හට ගැනීම. ඒක අග්‍රාධතාවය ඊට පස්සේ මානසිකාර ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. අන්න ඒ අනුපිළිවෙල ගමන් කරන්නේ කොයි අවස්ථාවකද? ඒත් ඉතින් මේ විදර්ශනාවටමයි ඒකත් ආයේ. ඒකත් විදර්ශනාව. දැන් සංකාර ගැන කියද්දි සංකාර ගැන කියද්දි අර දුක විග්‍රහ කරන සංකාර ගැන තියෙනවා මේ මහණෙනි සංකාර කියන එක තෝරලා තියෙනවා. සංකතං අபிසංකරොන්ති ඉති සංකාරා කියලා. සංකතය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ තුළ බුද්ධ දේශනා තියෙන්නේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤායති. නැසියාම පේනවා. ඨිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති. පවතින දේ තුළ වෙනස් වීම පේනවා. එතකොට ඒක තමයි සංකතයක ලක්ෂණ. සංකතය. එතකොට ඒ කියන්නේ හේතුඵල ධාමයෙන් හටගත්තු හැම දෙයකම ওই ලක්ෂණ තුන තියෙනවා. ඒකට කියන්නේ ලක්ෂණ තීනිමානි බෙක්කවේ සංකතස සංකත ලක්ෂණානි. සංකත එක තියෙන සංකත ලක්ෂණ තුනයි. උපාදෝ පඤ්ඤායති හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤායති නැසීම පේනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වීම පේනවා. එතකොට අසංකතය ඒ කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හට නොගත්තු දේ තුල හට ගැනීමක් පේන්නෙත් නැහැ, නැසීමක් පේන්නෙත් නැහැ, පවතින දේ තුළ වෙනස්කම් පේන්නෙත් නැහැ. ඒ අසංකතය තමයි නිවන. අනිත් හැම එකකම සංකතය. එතකොට දේම සංකතය. අර කම්පෝස් කියන කතාව එන්නේ. ඒක තමයි තියෙන්නේ. සංකතං අபிසංකරොන්ති इति සංකාර. සංස්කාර සංස්කාර කියලා කියන්නේ මේ හේතුඵල ධාමෙන් හටගත්තු දේ ආයෙ සකස් කරලා දෙනවා. ඒකේ තියෙනවා හරි ලස්සනට රූපං රූපත්තාය මේ අபிසංකරොන්ති इति සංකාරා. රූපය රූපයක් වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. වේදනාව වේදනාව වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. සංඥාව සංඥාව වීම පිණිස සකස් කරලා දෙනවා. නැතුලා ගියත් ආයෙත් සකස් කරලා දෙනවා. සංස්කාර සංස්කාර වීම පිණිස සකස් කරලා දෙනවා. විඥානේ විඥාන වීම පිණිස සකස් කරලා දෙනවා. නැත්තම් දැන් බලන්න දැන් අපි මේ සංසාරය යෑමේදී අපිට කොච්චරනම් ජීවිතේ එපා වෙන අවස්ථාවල් සසර පුරා අපිට තියෙන්නේ නැද්ද? කෙලවර නැහැ නේ. දැන් අර පටාචාරාගේ සිද්ධියේදී භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ පටාචාරා මේ ගිවාපු සංසාරයේ ඔබ හෙළූ කඳුළු සාගර ජලයට වැඩි කියනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පොදුවේ සත්‍යයට පෙන්වා තියලා කියලා තියෙනවා. මේ සංසාරේ ඉපදීපද මැරෙ ආපු ක්‍රමයේ තුල මේ සත්‍ය හෙළූ කඳුළු සාගර ජලයට වැඩි කියනවා. එතකොට සාගර ජලයට වැඩි කඳුළු ප්‍රමාණයක් අපේ මේ ජීවිතෙන් මේ බැහැර වෙලා තියෙනවා නම් අපි කොච්චර වාරයක් මේ සංකතේ සංස්කරණය කර කර ඉඳලා තියෙනවද? වෙන එකක් නෙමෙයි වෙන්නේ නේ. ඒතර සංකතේම අபிසංස්කරණය කර කර ඉන්නවා. නැවත සකස් කර කර ඉන්නවා. ඒක ඒ කියන්නේ දැන් මේ කියන කරන ක්‍රියාව තුළ වෙන්නේ තියෙන දේ ආයෙමත් හදනවා. ආයෙත් හදනවා. තියෙනදී හැදිච්ච හැදිලා තියෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒක ඇතුලේ තියෙන දේවල් හැදිලා මේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට විතරයි. ඒක ඒක එතන වෙන්නේ ස්වාමීන් වහන්සේ අර අපි ඉස්සෙල්ලම ගත්තේ නේද ස්වාමීන් වහන්සේ අර සංස්කාර කියන එකේම මුල ආරම්භය ගත්තේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන එක. එතනදී මේ බැඳීම, ඒ කම්පෝස් කියන එක නැතොත් ඒ සංයුතිය කොහොමද ඒක සංකත වෙන්නේ? දැන් මේ නිසානේ දැන් අර රෝහිතස්ස කියලා එක දෙවි කෙනෙක් බුදුරජාන් වහන්සේගෙන් ඇහුවන්නේ භාග්‍යතුන් වහන්සේ ඇවිද යෑමෙන් ගමන් කිරීමෙන් මේකෙන් මේ ලෝකේ අවසානය දකින්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ හරියට හරි කිව්වා මේ බෑ කියපු කතාව. භාග්‍යතුන් වහන්සේ මට හරි වේගෙන් වේගෙන් යන්න පුළුවන් ආත්මභාවයක් තිබ්බා කිව්වා. ඒ ඒ එතකොට මට හිතුණා කිව්වා මේ ලෝකේ අවසානයක් බලන්න. මම මේ ලෝකෙන් ලෝකෙට ගියා කිව්වා. දැන් දැන් ඔය කියන්නේ මේ වෙරයක් නැහැ කියලා දැන් විද්‍යාවනුත් කියන්නේ. එතකොට ලෝකෙන් ලෝකෙට ගියා කියනවා. අතන මගදී මම මරුණා කිව්වා මට මේ අවසන් කරගන්න බැරි වුණා කියලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේ සංඥාව සහිත, මනස සහිත, විඥානයේ සහිත මේ බඹයක් පමණ වූ ශාරීරිය තුළ තමයි ලෝකෙ තියෙන්නේ කිව්වා. එතකොට මේ ලෝකෙ හට ගන්න ඕන ඔක්කොම දේවල් මේකෙකවා තියෙන්නේ. මේක තමයි කියන්නේ ලෝකෙ නිදහසීම තියෙන එක. නිදහස් වෙන්න උවමනා කරන මාර්ගය තියෙන්නේ මේකමයි කිව්වා. දැන් අපිට හොඳට පේනවා මේ තියෙන දේමනේ අපි හරවගන්නේ. මේ තියෙන දේම තමයි දැන් අපි දැන් සෙල්ලම් කරනවා ජීවිතයේ ගෙවල් දොරවල් හදනවා ගස් කොළන් වවනවා මේ මේ ගත කරන මේ පාවිච්චි කරන විදියටමයි අපි මේක පාවිච්චි කරන වෙන විදියකට ඒ තමයි කුසල් වැඩිම පිණිස අකුසල් ප්‍රහාණය පිණිස සිත පිරිසිදු කිරීම පිණිස එතකොට ඒකට හරවගන්නේ මේ තියෙන දේවල්මනේ බාහිර දේවල් නෙමෙයි එතකොට මේ තමා තුළ තියෙන එකක් තමයි කරගන්න හදන්නේ. වෙලා තියෙන්නේ මේ ඒක කරගන්න උවමනා කරන ලොකු පින්බලයක්. ඒ පින්බලයෙන් තමයි Tamante උවමනා කරන දේ ලැබෙන්නේ. දැන් අපි ගත්තොත් මේ දා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩි නැත්තම් ලංකාවේ මිනිස්සු rahat වෙන්නේ නැහැ නේ. එහෙනම් දඩේමේම ගිහිල්ලා මැරිලා යනවනේ. දැන් අපිට රජුරුත් දඩේමේ ගියා. මේ සෙම්පතිවරු දඩේමේ ගිය රජුරෝ දඩේමේ කියන සෙම්පතිවරු අනිවාර්යයෙන්ම යනවනේ. සෙනගත් අනිවාර්යයෙන්ම යනවනේ දඩේමේ. ඒතර දඩේමේ ගිහිල්ලා මේ මිනිස්සු තමන්ගේ නැකත් උත්සව සමරපු මිනිස්සු මිහිඳු මහ රහතන් වහන්සේ නොවඩින්න මේ මිනිස්සු නිකම්ම මේ මැරිලා යනවා. ඒතර අපිට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ හිටිය මිනිස්සුන්ට තිබුණා මේ කුසලතාවය. මොකද්ද මේ සිහිය දිනු කිරීමේ හැකියාව. ඒ සිය දිනුමේ හැකියාව ඒ ක්‍රමවේදයේ කියා නොදෙන්න එයා සිය දිනු කරන්නේ නැහැ. එතකොට මේ ක්‍රමවේදයේ ඇසුව නිසා ඒ කෙරේ හිත පැහැදුනා. පැහැදිලානේ සිය දිනු කරගත්තේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ කොච්චර ප්‍රබල මාර්ගෝපදේශනයක් දුන්නද කියන්නේ ඒ මුල්ම කාලයේ වේගෙන් පිරිස මාර්ගඵල අවබෝධ කළානේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවල ලැහිස්තුවක් මහවංශය සඳහන් වෙනවා. ඒක හරි පුදුමයි මේ මේ ජීවිතේට අපි අහපු නැති ඒවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ මිනිසෙකුට කිසිසේත් අහන්න ලැබෙන්නේ මේ වේදල සූත්‍රය, කජ්ජනීය සූත්‍රය, ඊළඟට මේ පේන පින්දූපම සූත්‍රය, ඊළඟට මේ වගේ ගැඹුරු ගැඹුරු සූත්‍ර දේශනා. ඊළඟට ඒක තැනක තියෙනවා මේ සත්‍ය සංයුතයේ සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. මුළු සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා සත්‍ය සතර අපායට වැටෙන ආකාරය තමයි සත්‍ය සංයුක්ත වැඩිපුර තියෙන්නේ. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ. එතකොට ඒ පිරිස වේගෙන් අවබෝධ කළා. ඇයි? මතවාදයේ එකයි. මත් ඒ කවුරු කිව්වත් එකයි. දැන් මිහිඳු මහරහතන් වහන්සේනේ කිව්වේ එතනදී වෙනත් වෙනත් විකල්ප මත වෙන විසංවාද මොකුත් නැහැ. ආ ඕක කොහොම කළා හරියන්නේ නැහැ. ඕම කළා හරියන්නේ නැහැ. මෙහෙම කරන්න කියන කෙනෙක් නැහැනේ. එතකොට කිව්වේ එකයි. හරියට හරි දේ කිව්වා. අහන පිරිසට වෙනත් වෙනත් විග්‍රහයක් නැහැ. සෝනස අන්න ඔතනදී මට අවසන් කරන්න මම හිතන්නේ දැන් අපිට වෙලාවත් ඇවිල්ලා කෙටියෙන් කියන්න පුළුවන් සෝනස දැන් ඔතන තියෙනවා අපි වංචනික ධර්මතාවයන් කියලා තියෙනවා සෝනස. ඔන්න ඕක පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ධර්මයේ තුලම හට ගන්න යම් කිසි විදිහකට නොමග යවන සුළු දේවල්. අන්න ඒ වංචනික ධර්මතාවයන් කියන්නේ වංචනික මෙහෙමයි තියෙන්නේ. වංචනික ධර්මයන්ගෙන් බේරෙන්න තමයි අපි ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ අවබෝධයේ තුල සද්ධාවට පැමිණිය යුත්තේ. අවබෝධය තුල සද්ධාවට නොපැමිණියොත් තමයි ඒ වංචනික ධර්මයන්ගේ බලපෑමට අහු වෙන්නේ. මොකද දැන් අර අපි මං හිතන්නේ මං කලින් වැඩසටහනක කිව්වන්නේ අර ස්වාමීන් වහන්සේ නමක් ට අර සමාධියකින් බුදුරජාන් වහන්සේ පෙනිලා ප්‍රතිපද හැදුනා කියලා. එතකොට තමන් තුළ තිබිච්ච වංචනික ධර්මයක් නේ ඉස්මතුනේ. තමන්ට මොකක් හරි සැකයක් තිබ්බ තමන්ගේ මොකක් හරි පැවිදි ජීවිතේ මට හරියට මහානකම හම්බුණාද දන්නේ මේ දැන් කාලේක ගන්න පුළුවන්ද දන්නේ මේ වගේ සැක එනවනේ එතකොට මේ වගේ සැකයක් තමයි අර වංචනික ධර්මයෙන් තමයි ආවේ. ඉතින් මේ වගේ එන්න පුළුවන්. ඒ දැන් සාමාන්‍ය මිනිස්යාට වංචනික ධර්ම එන්න තියෙන අවස්ථාව ගොඩක් තියෙන්නේ මේ ශ්‍රද්ධාව නැතිවීමෙන්. ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශ්‍රද්ධාව නැතුණාට පස්සේ මේ අරක කොහොමද මේක කොහොමද අරක කොහොමද මේක කොහොමද කියලා එනවා. උන්වහන්සේ විස්තර කරන කතංක ඒකට කියන්නේ කතංකතිය කියලා. කතංකතිය කියන්නේ කොහොමද කොහොමද මේක කොහොමද අරක කොහොමද කිය කිය කෙලවර නැති ප්‍රශ්න එනවා. කතං කතේ ඥානපතාය සික්කේ කියනවා. මේ ඒ වගේ ප්‍රශ්නෙනෙක් කෙනා නුවණ වැඩි නුවණ වැඩෙන මාර්ගයක හික්මෙන්න කියනවා. ඒ නුවණ වැඩෙන මාර්ගයක හික්මනාම ඒක නැති වෙනවා. දැන් එතකොට අර බුද්ධ දේශනාවලින් අපි මේක පැහැදිලිව කරගන්නකොට ඉගෙන ගන්නකොට වෙන්න පුළුවන්. හැබැයි මේකෙදි තමන්ගේ හිතේ තියෙන ඕනේ තදබල විශ්වාසයක් මේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපදේශය හරියටම හරි කියලා. ඒකේ තමයි වැදගත්කම තියෙන්නේ. මොකද මේ විශ්වාසය තිබුණ නැත්නම් අර එක එක මත මේ කාලේ ඌව කොහේ කරන්නද ඌව කළා හරියන්නේ නැහැ. ඔහොම කියව එක මං අතාරිනවනේ. දැන් ඊ අතාරින්න Tamanට 100 දිනු කරන්න පුළුවන්. අර හරි හරි ධර්මයේ කියන එකක් තමයි අනිත් එක වටහා ගැනීමේ අපහසුතාවය තියෙන එක එක ප්‍රබන්ධන තියෙනවා. අනේ ඒක නෙවෙලා තියෙන්නේ. එතනත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ එහෙම නොවෙන්න දැන් කවුරු මොනවා කතා කළත් Tamanගේ පිහිට හදා ගන්න ඕනේ Tamanමයි. අපි මේ කාලේ ඌවා කොහෙ කරන්නද ඌවා කළා හරියනවද කියලා කියනවා කියලා. අපි නැති කරගන්නේ අපේ සිහිනුවණ දිනු කරන්න තියෙන අවස්ථාවමනේ. එතකොට සිහිනුවණ දැන් සිහිය කියන්නේ තමන්ට තියෙන ආරක්ෂාවක්, රැකවරණයක්. ඥානය කියලා කියන්නේ තමන්ට තියෙන විශාල පිහිටක්. මේවා දිනු කරගන්න තමන් තුළ කුසලතාවකුත් තියෙනවා කියමු. නමුත් තමන් සද්ධර්ම ශ්‍රවණයක් ලබාගෙන නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් ලබාගෙන නැත්තම් අර තමන්ගේ සිහිනුවණ වැඩෙන්න අවශ්‍ය මේ උමනා පරිසරයක් නැහැ. එතකොට වෙන්නේ වාසනාව තියෙනවා. නමුත් ඒ වාසනාව පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි එක වාසනාවක් වාසනාව එකාත්මයක පාවිච්චි නොවුනොත් ඒ වාසනාව ඊළඟ ආත්මයට යයිද කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආත්මේ අපිට වාසනාවක් වාසනාවන්ත උපතක් නෙමේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව මනුස්ස ලෝකෙ ඉපදුනා කියන්නේ. එතකොට මේ මනුස්ස ලෝකෙ ඉපදීමත් එක්ක ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වාසනාවක් අපිට තියෙනවා කියනවා. මේ වාසනාව මේ ජීවිතේ පාවිච්චි වෙන්නේ නැත්තම් ඊළඟ ජීවිතේට මේ වාසනාව ආයෙමත් රිපීට් එකක් එයි කියලා හිතන්න බෑ එහෙම. එහෙම හිතන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ ආසනාව රිපීට් වෙන්නේ නැහැ. නමුත් අවාසනාව නම් රිපීට් වෙන බව පේනවා නේද? ඒකයි. දේශනාව තියෙනවනේ සතර පාට වැටි වැටි මේ සත්‍ය යන්නේ කියලා. ඉතින් ඒකයි තියෙන්නේ. එතන මම හිතන අද වැඩසටහන නිමා කරන්න පුළුවන්. අද වැඩසටහනේ ඇත්තටම අපි කතා කරේ මේ සංස්කාරයන් කොහොමද කියලා මේ සංකාර සංස්කාරයන් කියන දේවල් ගැන තමයි කතා කරේ ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස කිව්වා මේ සංස්කාර කියන්නේ සංකත වෙච්ච දෙයක්. ඒ කියන්නේ ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඒ ඊට පස්සේ සංකතයේ තුල ඇතිවීම නැතිවීම වෙනස් වීම පෙනෙනවා කියන එකත් ඉතින් මේක අපි අදාළව කතා කරේ කානුපස්සනා වේදනානුපස්සනා ගත්තොත් කානුපස්සනාවේ කය කියන එක සබ්බ කාය කියන එකත් එක්කම කොහොමද කය සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම කායක් හැටියට සලකා සාමාන්‍ය භෞතික කාත් කාත් හැටියට සැලකීමත් මේ දෙක එකතු වෙන්නේ කොතනද කියන එක එකක් එක මත පිහිටාගෙන එකක් හැටියට සංකතයක් හැටියට තමයි අපි අද කතා කරේ මොකද මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරා මොකද අපි සමාධියට ගිහින් පසුව තමයි වෙනාම රූප පරිච්ඡේද සහ වෙනත් දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා සමතේ වඩන්න ඒ සමතේට උදව් උපකාරී වන දෙයක් හැටියට තමයි අපි දැක්කා දැන් මේකෙන් කාය සංකාර කියන පසු චිත්ත සංකාර පිළිබඳවත් මොකද ප්‍රගුණ කරගන්න කරන්න ඉදිරියට යන්න යන්න සමතයත් එක්කම අපි දකිනවා ප්‍රීති සුඛ පිළිබඳවත් එතනත් වේදනාවක් තමයි ඇති වෙන්නේ ප්‍රීතිය සුඛ වේදනාව වැඩියෙන් දැනනවා වැඩි කියන එකත් ස්වාමීන් වහන්සේ කිව්වා. ඉන්පසු අපි බැලුවේ ධම්මානුපස්සනාවේදී අත්‍යවශ්‍ය කරුණු මූලික කරුණු කීපයක් පිළිබඳවත් සති සම්පජාන්නේ පිළිබඳව සතිය ප්‍රඥාව සති සම්පජාන්නේ පිළිබඳව ප්‍රඥාව සති සම්පජාන්නේ කියන්නේ සතියෙන් ඒ ක්‍රියාකාරී කටයුතු කිරීම පිළිබඳව ස්වාමීන් වහන්සේ සෑහෙන පැහැදිලි අවබෝධයක් අපිට ළඟා කර දුන්නා. මේ ලබා දීම තුලින් මම හිතන්නේ අපිට තේරුම් ගියේ මේක මේ ග්‍රහණය කිරීමේදී යම්කිසි විදිහකට අපිට තියෙනවා නම් විවිධ ස්ථානයන් අපිට හරියට තේරුම් බේරුම් කරගන්න බැරි අන්න එය ඉලක්ක කරගෙන තමයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ අපට විදහා පෑවේ ඒ කියන දේවල් ක්‍රමානුකූලව කළ යුතු බවත් ඒ පිළිබඳව ශ්‍රද්ධාව පිටවා ගත යුතු බවත් ශ්‍රද්ධාව නැතුවත් වංචනික ධර්ම නිසා වෙනත් දේවල් වලට හිත එහා මෙහා යෑමෙන් තමා මුලා වෙන්න පුළුවන් හන්දා ශ්‍රද්ධාව මූලික කරගෙන ඊතුරු කටයුතු කරගෙන යෑමත් ඒ පෙළ ගැස්වීමේදී සතිපට්ඨානය පිළිබඳව විශේෂයෙන්ම කතා කරා අනික් භාවනා ක්‍රම ගැනත් කතා කරේ මොකද සතිය පිටව ගන්න බැරනම් ඒටත් සිත මෙනෙහි කොට නැවත වතාවක් සතිපට්ඨානයේට මෙනෙහි කරන්නයි කිය ආස්වාස ප්‍රාස්වාස සහ වෙනත් දේවල් සිහිය පිහිටුවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් මෛත්‍රී භාවනාව අසුභ භාවනාව විනාදි භාවනාවල්හිදී මෙනෙහි කළා විශේෂයෙන්ම කිව්වේ බුදුගුණ පිළිබඳව කතා කළා. ඒ බුදුගුණ ගැන පාරමී ධර්මයන් ලක්ෂණ ගැන සිත පිහිටවලා ඉන්පසුව නැවත වතාවක් සතිපට්ඨානෙට සිත යොමු කරගන්නයි කිය. ඉතින් මම හිතන්නේ මේ විශාල පරතරයක් බඳු සාගරයක් බඳු මේ විශාල ධර්ම ඥානය කෙටිකට අපිට ඒ හරියාකාරව නිසියාකාරව යෑමේ පිළිවෙතක් හැටියට අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ අපිට ලබා දුන්නේ. අපි බොහොම පිං ඒ මම හිතන්නේ වාසනාවන්තයි වෙන දෙයක් අපිට ලබා ගන්න පුළුවන් වීම පිළිබඳව. අනිත් එක මම මේ වැඩසටහන මා කරන්න ඉස්සෙල්ලා කිය යුතු දෙයක් තමයි අපි අපේ ශ්‍රාවකයන්ගෙන් දුරකථන ඇමතුම් අපි ලබා ගන්න සජීව කටයුතු කරත් හුඟක් වෙලාවට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන හන්දා මේ සමහරලාට අපිට මේ දුරගතන අමුතුහා සම්බන්ධ වීමේ අපහසුතාවයක් තියෙනවා. කොතනින් ඕක නිමා කරගන්නද අපි වැඩසටහන කරගෙන යාමේදී අපිට පොඩි අපහසුතාවයක් වෙලා තියෙන හන්ද මං හිතන්නේ ගිය වතාවෙත් ටෙලිෆෝන් කෝල් 50ක් විතර ස්වාමීන් වහන්සේ අපිට ලැබිලා තිබුණා ඒවා. අපිට එක එකතු වුණා නම් එහෙම අපිට ප්‍රශ්නයක් ඇතිවීමේ කටයුත්තක් හඳ තමයි අදත් අද වැඩසටහන පොඩ්ඩක් අපි මේ දුරකථන ඇමතුම් පිළිබඳව එච්චර අවධානය යොමුනකොට පිටින් තබා අපේ සාකච්ඡාව කටයුතු දිගින් දිගටම කරගෙන ගියේ. ඉතින් ඒකටත් අපි ඔබට අවස්ථාවක් ලබා දෙන්නම් නොපුදිනකී නොපුදිනක. ඉතින් ඒ අවස්ථාවත් මම හිතන්නේ ප්‍රයෝජනවත් වෙයි අපි සමටම. ඉතින් අද මම හිතන්නේ කාලය ඇවිල්ලා තියෙන අපිට නික්ම යන්න. ඊට පෙර සොයන් වහන්සේ වහන්සේගේ අවසරයි අපිට සාකච්ඡාව නිමා කරන්න. එහෙනම් ඔබ සැමටත් මම නමෝ බුද්ධාය කියන්න පෙර කියන්න තියෙන්නේ ලබන සතියේත් අපි බ්‍රහස්පතින්දා මේ වෙලාවටම ඒ කියන්නේ 9:45ට ඌ වෙතට එනක තුරු අපි ඔබ සැමටම නමෝ බුද්ධාය කියා අපි පතනවා.